සම්මා සති සම්මා සමාධීති තී කෞර්ණීය සංගරත්න අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ යන්නේ අපේ <coughs> වර්තමාන දේශනා මාලාවේ 16 වෙනි දේශනාවයි මේ දේශනාවලිය සඳහා අපි සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන චුල්ල වේදාල සූත්‍රය ඉස්සරහින් තියාගත්තේ. ඉතින් කවුරුත් දන්න පරිදි ඒකේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් තියෙන්නේ. අසන ප්‍රශ්නේ හැටියට අදාළ පිළිතුර ඒ ඒ මාතෘකාවට සංග්‍රහ වෙනවා. අපි පසුගිය වාර කීපෙම ඉදිරිපත් කරගත්තේ චතුරාර්ය සත්‍ය හතරවෙනි සත්‍යය නැත්නම් නිබ්බාන ගාමිනී ප්‍රතිපදා මාර්ගය ඉතින් ඒ සඳහා ඒ විශාක උපාසකතුමා අහනවා ධම්මදින තෙරින්නාසිකෙන් කතමෝ පණයේ අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ කියලා ආර්ය අෂ්ටාංග මාර්ගය නම් කිමයි කියලා. එතකොට ඒ ධම්මදින රාත්‍තරණින් වහන්සේ සඳහන් කරනවා අය මේව අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ මේ එයමයි ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයයි එනම් ඒ යහ දැක්ම යහ කල්පනාව වචනය ක්‍රියාව ඒ වගේම යහ දිවි පැවැත්ම ඊගාවට යහපත් වූ ව්‍යායාමය යහපත් වූ සතිය සහ සමාධිය කියන. ඉතින් මේකෙදී අපි පසුගිය වාර දෙකක්ම පුලුවන්තරම් විස්තර සහිතව බැලුවේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සඳහන් වෙන සම්මා වායාමයේ කියන චෛතසිකයයි. ඉතින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දක්වා ගමන් කරනකොට මේ චෛතසිකය වීර්ය චෛතසිකය ගොඩාක් විපරිණාමයටපත් වෙනවා. පත් වෙමින් ඇවිල්ලා මුදුන්පත් වෙච්ච කියලා පැමිණිච්ච අවස්ථාවක තමයි ඒක සම්මා වායාම කියන නමට ගැලපෙන්නේ. ඉතින් ඇත්තටම සම්මා වායාම කියනකොට අපිට සාකච්ඡා කරන්න සීමා වෙලා තියෙන්නේ මුදුටෝම මෝරච්ච මාර්ගයට තුඩු දුන්න පදං වෙච්ච සික්ඛා සික්ඛාපත්ත ව්‍යායාමයන් ගැන. නමුත් අපි යෝගාචරපිසක් වශයෙන් ලදලා දවස්තාවේ ඒ වට්ටමට ආධුනික යෝගාවචරයා ඒ ව්‍යායාමය දියුණු කර ගන්නා හැටිත් ප්‍රතිපදාවට සම්බන්ධ කරලා හැකිට අද්දුට සාකච්ඡා කරා. පොදුවේ එහෙම නැත්නම් දාල වශයෙන් කියනවා නම් මේ සම්මා වායාම කියන වෑයම කියන වීරිය කියන චෛතසිකය මේ නවක ආධුනික යෝගාවචරයේ ඉඳලා මාර්ගඥානෙට කිට්ටු කරන තලතුණා යෝගාවචරයා දක්වා ඒ යෝගාවචරයටත් විශාල විපරිණාමයක් කරා යන්න වෙනවා අවබෝධ කරගන්න වෙනවා. ඉතින් මෙන්න මේක භාවනා කරන කෙනෙකුට පමණක් අදාළ වෙන භාවනා කරන කෙනෙක් පමණක් රස විඳින ಗುಣධර්මයක් වුණාට වීර්යචෛසිකේ උඟාක් වෙලාවට උඟ දෙනේ පොතේ බලලා එහෙම නැත්නම් ඒක ගැන හිතලා මෙන්න මෙහෙමයි කියලා චිත්‍ර රූපයක්ම වගා. ඒ චිත්‍ර රූප උංගාවක් වෙලාට නිත්‍ය සංඥාවට අනුව යන. ඒ වගේම සුභ සංඥාවට දාගෙනයි කටයුතු කරන්නේ. සුඛ සංඥාවට දාගෙනයි කටයුතු කරන්නේ. ඒ වීර්ය මගේ කියා ගන්න උත්සාහ කරන්නේ. නමුත් මේ සම්මා වායාම කියන තැනට යනකොට අඩු ගන්න මේ වීර්ය චෛතසිකයා පවා නිත්‍ය නැති බව. විපරිණාමයටපත් වෙන බව, පෙරලෙන බවක් තමන්ගෙම ලේ වලින් අත්දකින්න වෙනවා. තමන්ගෙම ධාටියෙන් අත්දකින්න සිද්ධ වෙනවා. මේක හරීම බලාපොරොත්තු වෙච්ච නැති තත්වයක් සමහරට බලාපොරොත්තු සූම්වීමක් වශයෙන් උපේටිදී තියෙනවා. ඒ වගේම වීරිය කියන එක හැම වෙලාවෙම සුඛ සුභ ධර්මයක් විදියට නැත්නම් සෝබන චෛසිකයක් විදියට රාමු කරන්න හැදුවට වීරියත් පවතින දුක පිණිසයි වීරියත් දවසක අසුබ වෙනවා. ඒ වගේම මේ වීර්යය වඩන මම මේ වීර්ය මගේය මමය මගේ ආත්මය කියලා මේකත් වීර්යයත් එක්ක හඳුනා ගන්න හැදුවට මේ වීර්ය මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන තැනට පැමිණෙන්නේ නැතුව ඒක සම්මා වායාමයක් බාටපත් වෙන්නේ නැහැ. ඉතින් මේ කතාව මේ නිත්‍යතන ඉඳලා අනිත්‍යතනට යන එක සුභයි කියලා බාරගත්ත ඉඳලා අසුභතනට යන එක සුඛයි කියලා බාරගත්ත ඉඳලා දුකයි කියන තැනට යන එක ආත්ම වශයෙන් මම නවක යෝගාවචරයේ ආධිකම්මික විපස්සකේ යෝගාවචරය කියලා පටන් ගන්න කෙනා අන්තිමට මේ වීර්ය කියලා කියන්නේ වඩුවේගේ උපකරණයක් වගේ ණයට ගත්ත දෙයක් විතරයි ඔකත් අතාරින්න වෙනවයි කියලා දැනගන්නවා කියන එක සාමාන්‍ය භාෂාවෙන් කියන්න පුළුවන් මේ ගොරෝසු වීර්ය සියුම් කරනවා කියලා මේකට කියයි. එහෙම නැත්නම් ඝන බහල වෙච්ච වීරිය පටන් ගන්නකොට ඉතාමත්ම ඝන බහල දැඩි ඉල්ලුමක් සහිත මේ වීරිය අන්තිමට ඉබේ කර දෙන්නක් බවට ප්‍රයත්නයකින් තොරව සිදු කර දෙන්නක් බවට මෝරවා ගන්න එක කීකරු කරගන්න එක ආම්බාම් කරගන්න එක මේචල් කරගන්න එක තමයි මේ භාවනා ජීවිතයේ තලතුණකම කියලා කියන්නේ. ඇත්තට මේක කරන දෙයක්ද කරන දෙයක්ද කියන එකත් సౌందర్యාත්මකව කල්පනා කටයුතුයි. මුලදී නම් යෝගාචර හිතන කරන දෙයක් කියලා ඒකයි ඒකට නිත්‍ය සුඛ සුප සංඥා තියාගන්න හදන්නේ. නමුත් වීර්ය ඉන්ද්‍රිය වීර්ය බලය කියන තැන් වලටපත් වෙනකොට මේක කෙරෙන තාලය අනුව හැඩ ගැහිමෙනුයි මේ වීර්ය තමන්ගේ අත්‍යර්ථ ගන්න පුළුවන් නේ කියලා ඒක කෙරෙන්න ඇරලා වීර්යාගේ ඇති නැති ස්වභාවය සුභ අසුභ ස්වභාවය සුඛ දුක්ඛ ස්වභාවය ඔක්කොටම රඟ දක්වන්න ඉඩ දෙන්න තරම් යෝගාචරය මේරුවේ නැත්තම් නැත්නම් යෝගාචරයට පුලුල් මනසක් ඇතුව නැත්තම් ওই වීර්ය සම්මා වීර්යයක් වට කවදාකවත්පත් වෙන්නේ ඒ පුද්ගලයා අත්කලපතාන යෝගයට හෝ කාමසුකල්ලිකාන යෝගයට අහුවෙලා එහෙම නැත්තම් සස්සත දිට්ඨියට හෝ උච්චේ දිට්ඨියට අහුවෙලා මොකද්දෝ වීර්යයක් කියලා හිතාගෙන ඒක කටුවටුන්නක් බවට පත් කරගන්න එහෙම නැත්නම් කුරුසියක් පාටපත් කරගන්නවා. දඬු කඩක් පාටපත් කරගන්නවා. විසිපිරිකයක් පාටපත් කරගන්නවා. කවදාකවත් ඒ වෙන පුද්ගලයෙකුට වීරියෙන් විමුක්තියක් ලබන්න හම්බ වෙන්නේ නැහැ. වීරියෙන් වෙන්වීමක් ගැන හිතන්න හම්බ වෙන එක අල්ලපදා ගන්නවා. අල්ලපදා ගත්තොත් ඒකත් පරාමාශයට වැටෙනවා. ඉතින් ඒ නිසා මේ වීරිය චෛතසිකය කිට්ටුවේම සම්බන්ධ වෙනවා මේ සතියට වීර්යය තියෙනවා නම් තමයි සතිය තියෙන්නේ වීර්යය වැඩනකොට තමයි සතිය වැඩෙන්නේ වීර්යය මෝරනකොට තමයි සතිය මෝරන්නේ එහෙම නැත්නම් ඒ වීරියට නිසිනින්ද වැඩෙන දෙන්නේ නැත්නම් බැලෑන හැටියට මැස්ස ගහන්න දාන්නේ නැත්නම් ඒ පුද්ගලයා සතිය කියලාත් අඳුරගෙන තියෙන්නේ නිකන් හතරස් දෙයක්. විපරිණාමයටපත් වෙන දෙයක් නෙවෙයි. ඉතින් මේ සම්මා වායාමයට පස්සේ අත්‍තරම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්මා සතිය තමයි. ඉතින් මම හිතුවා අද අපි මුල් කාලේ ඊටාත්ම දැඩි ආයාසයෙන් එනේන අරමුණ මෙනෙහි කරමින් අරමුණේ ස්වභාව ලක්ෂණ අරමුණේ ධාතු මනසිකාර්ය අරමුණේ මුලැමැදාග අරමුණ අනික් අරමුණෙන් වෙන් වෙන හැටි අරමුණ කාලානුරූප පරිණාමයටපත් වෙන හැටි විපරිණාමයටපත් වෙන හැටි දැක්කම සඳහා විශාල වීර්යයක් විශාල ශක්තියක් අවශ්‍යයි ඒක නිකන් කුඹරක් කරන මිනිහා බින්නගොමට මහන්සි වෙනවා වගේ බින්නගොම මහන්සි වෙලාවේ හරියට දාටි දාන අතපය කරකට එනකන් ගුරන් කොටන්න ඕනේ බින්නගොම බහන්න ඕනේ ඊට පස්සේ වනාත කොටන්න ඕනේ සුද්ධ කරන්න ඕනේ, අලවේලි පාදා ගන්න ඕනේ, නිරමඩ තියා ගන්න ඕනේ මහ විශාල වැඩ කොටසක් තියෙනවා. ඉතින් මේ <coughs> කම්මැලියෙකුට නිසා කසක කියලා කියන්නේ කර්කස රසාවක් කම්මැලිය කරන්නේ. කරන්නේ නැතුණාට අපේ කොවිතං කරන මිනිසුන්ගේ කතාවක් තියෙනවා අතේලිය නැත්තම් කටෝල්ලන්ට හම්බ වෙන්නේ නැහැ කියලා. අත අපිට අතක් තියාන කරබන කුසීතව කුබ්බඩ වෙ හිටියොත් කාණ්ඩ දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මහන්සි වෙන්න වෙනවා. අනේ මේ මහන්සි වෙනකොට මුල්ම කොටහ වාගේ තමයි ඒ වීදියේ මුල් හරියේ ඒකෙකින් කල්යල් බල්ල වැඩ කරගෙන මහන්සි නොබලා ඒ ගොවිතන කුඹුර හා ගන්නවා වගේ ඉතාමත්ම අමාරුයි යෝගාවචරයට Tamanට අවශ්‍ය මූල කර්මස්ථානට සක්මණේදී මෙහෙමයි පරියන්කේදී මෙහෙමයි දෙන්දා වැඩවලදී මෙහෙමයි කියලා එල්ලේ මේකයි මම බැලිය යුත්ත මේකයි කියලාවත් තේරුම් ගන්නවා කියන එක මේ කාමයට ඇතිච්ච ලෝකේ කාම ගුණයන්ට ඇතිච්ච ලෝකේ කාමච්ඡන්ද ඇතිච්ච ලෝකේ හරියම නිසා ඕනම තැනක යෝගාවචරයකට ඉඳගෙන ඉන්නකොට මම මෙන්න මේකේ හිත යොදන්න ඕනේ මෙන්න මේකයි බලන්න ඕනේ සක්මන් කරනකොට මම මේකයි බලන්න ඕනේ මෙන්න මේකයි විස්තර දැනගන්න ඕනේ එදින්දා කටයුතු මේකයි කරන්න ඕනේ කියලා දන්නවනම් මම කියන යෝගාවචරයට හොඳ පරිපාලකෙක් කියලා ඕන දෙයක් විනිශ්චය කර ගැනීමේ වගකීම දෙන්න පුළුවන්. එහෙම නැතු ආචාර්ය ගුණා බඳා වගේ ඒකක ඉඳගෙන ඉන්නකොට මොකද්ද කරන්න කියලා දන්නෙත් නැහැ. සක්මන් කරන වෙලාවේදී මනස්කාරයේ ජීවිත තන්නෙත් නැහැ. එහෙමනම් ඉතින් එදිනදා වැඩ කරනකොට විශේෂයෙන් භාවනා මධ්‍යස්ථානයක එහෙම නැත්නම් භාවනා මධ්‍යස්ථානයෙන් පිට අසරණයි අනාතයි. ඉතින් ඒ වැනි නන්නතර වෙච්ච හිතක් වීරියක් ගොඩ නැගෙන ආතාලයකට මාලයකට අමල් ලමුනනා වගේ එකින් එකට එකින් එකට ගොඩ ගහගෙන යන්න විශාල මේ වීර්ය ශක්තිය ඉල්ලුමක් තියෙන භවනා ජීවිතේ. ඒ නිසා අනිකුත් ඕනම ජීවන රටාවකට වැඩිය හරිම අභියෝගශීලී. සරුවචාන්සේ සඳහන් කළ තියෙනවා පිට 1000ක් දිනනාට වැඩිය යුද බිමේ Taman දිනා ගන්න එක ශ්‍රේෂ්ඨයි කියලා. Taman දිනා ගන්නවයි කියලා කියන්නේ මේ වෙලාවේදී මම කළ යුත්තේ මොකද්ද? මගේ මානසිකාරයේ යෙදිට කොතෙන්ද කියන එක මිනිසු කෑ කොසං ගන්න දේවල් වලට නෙවෙයි. එහෙම නැත්නම් බය කරන වට බයට යට වෙලා නෙවෙයි. කෙලෙස් වලට යට වෙලා නෙවෙයි. එල්ලේ මොකද්ද කියලා දැනගන්නවා කියන එක තාම දුෂ්කරයි. ඒක හොඳට අද ලෝකේ පේන තියෙන අද පරිපාලනය කරන්න පුළුවන් පරිපාලකයෝ තමයි ලෝකේ අඩුම. විශේෂයෙන්ම දිනුනායි සම්මත රටවල එක එක්කක්ම නැහැ. ඒකේ පරිපාලනයෝ ගේට පරිපාලකයෝ දැන් ගෙන්නන්නේ ආසියාවේ. ආසියාවේ ඇඟෙන්න එනවා පරිපාලනේ. ගොඩාක් වට රාජකාරි අනාගෙන ජීවත් වෙන්නේ. ජීවත් වුණාට මේ වෙලාවේ කරන්න ඕනේ මේකයි කියලා තියෙනවා. අර මිනිස්සු හරිය ලස්සනට හදාගෙන පිරිසුදු කරන ජීවත් වෙනවා. ඒ වුණාට එල්ලයක් නැති ජීවිතයක් තියෙනවා. ඉතින් ඒකට හේතුව මේ වීර්ය පිළිබඳ සංවිධානයේ මදිකම්. ඉතින් මේ අන්ත දෙකට අහු වෙන්නේ නැතුව පරියංකේ ඉන්න වෙලාවේදී මූල කර්මස්ථානය අනිකුත් බාධක මැද හෝ පාදක නැතුව හෝ ඒ මූල කර්මස්ථානයේ ස්වභාවික ලක්ෂණ දකින ආකාරයට එහෙම නැත්නම් ස්වලක්ෂණය පච්චත්ත ලක්ෂණය දකින ආකාරයට අඩු ගන්න එක පරියකදී එක සැරයක් හරි මූල කර්මස්ථානේ බලා ගන්න පුළුවන් නම් ඒකට පුදුමාකාර වීර්යයක් අවශ්‍යයි නැත්නම් පැය ගණන් මූල කර්මස්ථානෙත් එක හිටියත් ඒකේ ලකුණු බලා ගන්න දන්නේ නැත්නම් ඉතින් ඒක ඉතින් මැණික් කෑරුවාට මොකද මැණික් අඳුර නැති මිනිහා වගේ කවදාකවත් ඊළඟ කර්මාන්තේ රසාව මේ ලාභයක් ලැබෙන්නේ නැහැ. අඩු ගානේ දවසකට එක සැරයක් පරියන්කයකට එක සැරයක් මේ මූල කර්මස්ථානේ ආස්වාස් ප්‍රසවාසය නම් මෙහෙමයි පිම්බි මැකිලා මේකයි කියලා දන්නවනම් ඒ ගහපු ගැම්ම ඒ දැකපු දැක්ම නිවන් දැකලා තමයි නැත කරන්නේ. කාර්යයට කලු කලකට ගහලා ගහලා ගහලා ගහලා යම් වෙලාවක කලු කල දෙපළ වුණා නම් පැලිර පේන්නේ නැති වුණා. ඊට පස්සේ ගහන ගහන බාරයක් පාසාර පැලිර ඈත් වෙන එක තමයි වෙන්නේ. කළු ගලේ මරේට නොගැහුවත් ඊට පස්සේ අර පැලිර යනවා. ඒ වගේම ඉස්සල්ලාම වතාවට මූල කර්මස්ථානේ මේකයි ස්වභාවක ලක්ෂණය කියලා විපස්සනා වාසයෙන් දැක ගන්න පුළුවන් නම් ඒ මනසට ඒක නොදක බැරුව යනවා. ඒකයි වීර්යයේ තියෙන yaadena ගතිය. ඊට පස්සේ මූල කර්මස්ථානේ නෑ සද්ද එනකොට මෙහෙමයි. වේදනාව එනකොට මෙහෙමයි හිතවිලි එනකොට මෙහෙමයි ඊට පස්සේ සක්මණට ගියාට පස්සේ වම තියෙනකොට මෙහෙමයි දකුණ තියෙනකොට මෙහෙමයි කියලා හරියට වීර්යයෙන් යුක්තව ඒකට කියනවා නිවැරදි එල්ලේ සහ දල්වාගත් වීර්ය කියන පද දෙකයි පාවිච්චි කරන්නේ නිවැරදි එල්ලේ කියලා කියන කොතනද බලන්න ඕනේ දල්වාගත් වීර්ය කියලා කියන්නේ බලලා නිකන් එන්නේ ඒක අත ගන්න ඕනේ වම තියෙනකොට කොහොමද දකුණ තියෙනකොට කොහොමද කයි කොයි වෙලාවක හෝ එක එක ලකුණක් ඇල්ලුවා නම් ඊට පස්සේ ඒක නොදක බැරුව යනවා ඊට පස්සේ ඒත් එක්කම මුළු ශරීරය පුරාම පියවරක් පාසා වෙන වෙනස්කම් දකිමින් රූප බලනකොට මේක වෙන්නේ කොහොමද? ශබ්දහනකොට මේක වෙන්නේ කොහොමද? කෙලවට ගිල හැරෙනකොට කොහොමද වෙන්නේ ආදි වශයෙන් අර වීර්යයටි අතුයිටි විහිදි වැවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ජීඳා ජීවිතය ගත කරන්න ගියාම ඔන්න වෙලාවට වැඩ කරන්න ඕනේ. පිරිසක් එක්ක කතා කර කර වැඩ කරන්න ඕනේ. ඉතින් ඔළුව නිකන් විශීතලාගේ මීමැසි පොතියක් වගේ කැරකන. ඒ වුණත් තමයි මේ දෙයි කරන්නේ මේකයි බලන්නේ කියලා කෙරුවොත් පරියන්කේ හිටියත් එකයි, ඉදිරියවල වල හිටියත් එකයි, සෙනගමද හිටියත් එකයි, කාලයට වැඩ කළියොත් එකයි, විවේකේ වැඩ කරා එකවරකට එකයි කරන්නේ. ඒ කරන දෙයට හිත යොදලා කරන්න පුළුවන්, ඒ වැඩ ඉවර කරන්න පුළුවන්. ගොඩක් තියෙනවා කියලා හැම එකම අතගාගෙන යන්න ගියාම වෙන්නේ මොකද්ද? Tamange යැපෙන පිටසත් නන්නත්තර වෙනවා, බඩුත් නාස්ති වෙනවා, කාලයත් කෙලවරක් නැතුව. නමුත් අපි එච්චරම වාසනාවන්ත නැහැ. අපිට එකවරකට එක එක කරගෙන යන්න බෑ. වැඩ ගොඩාක් අතරමඟ නැතර කරන යනකොට මේ වීර්යය දිහිද්ද වෙන්නේ මේ ශක්තිය නාස්ති වීම. එනිසා ජපන කියලා තුනා ආශා කරේ මිනිස්සුયો තිබ්බ බඩුව අහපව හොයන්න තමයි කියලා කාලෙන් සිට 75 ගත කරන්නේ. බඩුව හොයාගන්න. ඒ කියන්නේ හදිස්සියේ සතියමුත් නෙවෙයි. ඊට පස්සේ ඊගාමනසේ ආපුවාම ඒක එතන තීප්ප බවක් අරයා ඒක ආභෝග කරලා තිබුණා දන්නේ නැහැ සත්ත පහක සැලකිල්ලක් නැහැ ඒක සේරම අයින් කරනවා අයින් කළේ එයා පැදුරලා ගන්න ඊට පස්සේ අර මනස ආවට පස්සේ ඉතින් බැන බැන අර බඩු හොයන එක තමයි ඒක නිසා නිසිතන්ට බඩුවකොත් බඩුව කරන ස්ථනකෝ සංවිධානය කරනවා නම් පිච්චරම උපමාරු වෙන්නේ හැබැයි ආරේම තියෙද්දි අනාගෙන එක්කෙනෙක් කරපු දේ අනිත් එක නානවා ඊගාව එක අනිත් එක නානවා තියෙද්දිත් මේ වීර්ය පවත්නවා කියන එක හුඟක් සෙල්ලක්කාරයි. අක්කඩේ හකුරු හංගනවා වගේ. හුඟක් සෙල්ලක්කාරයි කළ හැකියි. හැබැයි ප්‍රතිඵල නෙමෙයි බලාපොරොත්තු වෙන්න ඕනේ මට වීර්ය පවත්වන්න පුළුවන්. මට සතිය පවත්වන්න පුළුවන් කියලා බැලුවොත් කාටත් පුළුවන් අනන එක විතරයි තමන්ට තියෙන කෙලින් කරගෙන යන එකයි. ඉතින් ඒ නිසා මේ ආධුනික කාලේ ආරම්භක නවක යෝගාවචරයද පුදුමාකාර ශක්ති ලැබීමක් වෙනවා. යම් දවසක යෝගාවචරය දැන් ආනාපාන දකන ආශ්වාසයේ සීතල ප්‍රශ්වාසයේ උණුසුමයි කියලා හෝ නැත්නම් ආශ්වාසයේ දිගයි ප්‍රශ්වාසයේ කෙටි කියලා හෝ ආශ්වාසයට සමීප වෙන්න ඉගෙන ගත්තට පස්සේ ආශ්වාසයේ කිඳා බැස්සයි කියලා හිතමු. ආශ්වාස ආරමුණෙහි මුල පටන් අග දක්වාම අතගාගෙන යන්න පුළුවන් තරමට ආවට පස්සේ ඒ යෝගාවචරයට පුදුමාකාර විදිහේ මේ ආරක්ෂක මේ බංකරයක් හම්බුණා වගේ අර වීර්ය සඳහා ඉස්සර වගේ බාහිරින් එන කෙලෙස් බැහැර කිරීමේ වීර්ය ගොඩක් අඩු වෙනවා. අවශ්‍ය වෙන්නේ අරමුණ ඇතුළට ගිහිලා අරමුණ ඇතුළත දැනට අවිලා තියෙන කෙලස් ටික අයින් කරන එක විතරයි. එතකොට ඒ වීර්ය අඩුවීම භාවනා ජීවිතයට වෙනලා දෙන්නේ නැත්තම් භාවනා සාපාරිභාෂික શબ્දමාලාව කියන්නේ එතෙන්ද එනකම් මෙනෙහි කිරීම නම් වූ විතක්කය පාවිච්චි කරන්න උනාට අරමුණට හිත විතක්කේ යොදලා යොදලා යොදලා අරමුණත් එක්ක හාද වුණාට පස්සේ විතක්කේ යොදන්නේ නැතුව මෙනෙහි කරන්නේ නැතුව ඉබේම අරමුණට යන ගතිය එනවා. අපි මේකට කියනවා අරමුණට මූණට මූණ දාලා හිටනවා කියලා. අන්නේ එතනදී මේ යෝගාවචරයා දැන් අරමුණත් එක්ක සමීපයි. අරමුණ හොඳට සුවදායි නම් මෙනෙහි නොකර සිටීමෙන් වීර්යයට මෝරන් ඉඩ දෙන්න ඕන. ඒක හැබැයි බොහොම දැනගෙන කරන්න ඕන. හරියට ෆස්ට් ගියර් එකේ ඉඳලා සෙකන්ඩ් ගියර් එකට වාහනේ දානවා වගේ දානකොට අපි දන්නවා අඩු ඉන්ධන ප්‍රමාණයකින් වැඩි හැතැම්ම ගාණක් කරත හැකි. හැබැයි වාහනේ ඒ ගැම්ම එන්නේ ඉස්සලා ගියර් එකට දැම්මොත් නොක් කරනවා. ආවට පස්සෙත් ෆස්ට් එකේම දුවනවා එන්ජින් එක ආගිරි ගන්නවා. හරියට වෙලා වෙනකොට මේක ෆස්ට් එකේ ලසකට කර දානවා වගේ වීර්යයේදී හරියට දැන් අරමුණත් එක්ක සුවද වුණාට පස්සේ හිමීට වීර්ය කරන එක නතර කරලා මෙනේ කිරීම නතර කරලා ස්වභාවයෙන්ම අරමුණට හිත නගින කතිය දැනගෙන ආනිකට අනුග්‍රහ කරනවා කියන එක මේ වීර්ය සම්බන්ධයෙන් යෝගාවචරයාගෙන් ඒ චිත්තක්ෂණේ හරියටම වියුත්තක් බුදුහාමුදුරණ කරන දෙයක් නැහැ. වෙන කෙනෙකුට කරන්න දෙයක් නැහැ. ඒතියෙදිත් මෙනෙහි කරන්න පටන් අරගත්තොත් ඉතින් ස්ටාර්ට් කරලා තියෙන වාහනයක් ආයෙ ස්ටාර්ට් කරන්න හදනවා වගේ එන්ජින් එක පුච්ච ගන්න ඉඩ තියෙනවා. අන්න මෙතනදී යෝගාවචරය පළවෙනි වතාවට වීර්යයේදී ආරම්භ ධාතු වීර්ය නිකම ධාතුවට ගියරක මාරු වෙනවා. නැත්නම් ආරද්ධ වීර්ය පග්ගහිත වීර්ය බවට මාරු කරනවා සර්වචනසේ නිසා වීර්ය මට්ටම් තුනක් ගැන කතා කරනවා. පග්ගහිත වීර්ය කියලා කියන්නේ දැන් ඉතින් අරමුණට හිත වැටිලා තියෙන්නේ. ඒක නඩත්තු කරනවා මිසක්කා එහෙම නැත්නම් පළවෙනි ඊය හාලා තියෙන්නේ දෙහිය මිසක්කා ආය අරතරම් පොළව අවසන් ඕනේ. අවසන් ගියොත් ගොවිතැන දන්නේ ඉතින් මෙතනදී හරියට කටයුතු දන්නේ නැති නිසා කමඨාන් සුද්ධ කිරීම ඉතාමත් වැදගත් සම්දිස්ථානයක් වෙනවා. මේ යෝගාවචරය අල්ලගෙන මේ යෝගාවචරයට අරමුණේ රස විඳින්න දන්නවද? අරමුණේ හිත තියෙන මේ වෙලාවේ නැත්තේ මේ වෙලාවේ කියන එක දන්නවද? කලබලයකින් තොරව ආ දැන් මම අරමුණේ හිත තියෙනවා දැන් අරමුණේ හිත නැහැ කියන එක කියන්න පුළුවන්ද කියන එක. එහෙම නැත්නම් අර අරමුණේ පිට ගිය ගමන් තක්මුකු වෙනවනම් දැන් අරමුණේ තියේදී දැඩිසේ මෙනෙහි කරනවා නම් ඉතින් ඒ හරි අමාරුයි මේ යෝගාවචරයට මේ භාවනා රසය ලබන්න. එහෙම නැත්නම් මේ වීර්ය අවශ්‍ය ප්‍රමා අවශ්‍ය වෙලාවට මේ ගියර එක මාරු කර ගන්න අමාරුයි. ඉතින් 180කට වැඩිය යෝගාවචර උතන තමයි ඉන්නේ. එයත් දන්නේ නැහැ හැම පරියන්කේදීම පරියන්කේ සාර්ථක වීගෙන එීමේදී තම අකල යුතු අනුග්‍රහයක් තියෙනවා. ඒකේ වෙලාවට කරන්න ඕනේ නොකරුවොත් පාඩුයි. ඒ වගේම දැනගත්තේ නැත්නම් හරියට වැඩේ කරගන්නත් බෑ. ඒ නිසා මුලදී මැද නිතර නිතර කමටහන් සෝදලා අපි හිතමු මේ යෝගාවචරයට ආශ්වාසය මෙහිමයි ප්‍රශ්වාසය මෙහිමයි කියලා දැනගන්න පුළුවන් කියලා. පිම්බීම මෙහෙම හැකිලිම මෙහෙම පුළුවන් කියලා. ඒකත් දැන් මේ පිම්බීමේ මං ඉන්නේ මේක හැකිලිම නෙවෙයි කියලා දැනගන්නකයි මේ කතා කරන්නේ. මම මේ පිම්බීමේ ඉන්නේ මේ සාධ්‍යයක් නෙවෙයි මේ වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි හැකිලිම නෙවෙයි පිම්බීමම එච්චරයි. ඒත් එක්කම හැකිලිමට මාරු වෙනෝනේ ආ දැන් හැකිලිම නෙවෙයි පිම්බීම නෙවෙයි. වේදනාවක් නෙවෙයි සාධ්‍යයක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි. ඒත් එක්කම තව තව සම්බන්ධතා එනවා දැන් මම හැකිලිමේ ඉන්නේ සාධ්‍යකුත් තියෙනවා. වේදනාවකුත් තියෙනවා. හිතවිල්ලකුත් තියෙනවා. ඉතින් මේ දෙකේදී ඒ හිතවිල්ල වේදනා ශබ්ද ප්‍රබල නැත්තම් ඉතින් මෙයා යෝගාවචරය ඉන්ඩෝනේ හැකිලිම තමයි. නමුත් ඒ වෙලාවේදී වේදනාව ඉතාම උග්‍ර නම් හැකිලිමින්ද බැරි නම් ඉතින් ඒක ධර්මතාවයක් එච්චරයි. ඒකට ආයේ ඊගාට කරන්න දේ කරනවා මිස ඒක ගුරුවරයාගේ වැරද්දක්වත්, කමඨාණේ සුද්ධ වැරද්දක්වත්, බුදුහාමුදුරන්ගේ වැරද්දක්වත්, තමන්ගේ වැරද්දක් කරන මේක ධර්මතා ඇති වෙච්ච හැටි. ඉතින් ඒක එහෙම වාර්තා කරන එකයි තියෙන්නේ. එහෙම නැත්නම් ඒ අනුව කය මොකද්ද කියන්නේ? ඒකට හැඩ ගැහෙන එකයි තියෙන්නේ. ඒක වීර්ය අඩුවීමක්වත් මොනම කතාවක්වත් නෙවෙයි. අන්න ඒ විදිහට මේ වෙන දේ එකක් මේ වෙනදී අවබෝධ කරන අනුට වාර්තාගත කරනවා කියන එක සම්පූර්ණ පරිපාලන සම්බන්ධ කතාවක්, sannivedana සම්බන්ධ කතාවක්. අන්තිමම අසරණය කොච්චර උගත් වුණත්, කොච්චර ශිල්පවල දක්ෂ වුණත්, කොච්චර භාවනාවට උනන්දු වුණත්, කොච්චර වීරිය තිබුණත් මෙතනදී නම් යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි. කමටහන් සුද්ධ කරන්න ගියාම කොච්චර දෝ අමාරුයි ඒ sannivedanට ගන්න. ඒක ඉතින් හැබැයි පුද්ගල දෝෂයක් නෙමෙයි. 50ට 50 කර්මස්ථානාචාරවලට වැරද්දක් එනවා මෙතන. ඒක නිසා ළඟ තියාන බහතෝරන බබෙක් වගේ ඉතින් කියලා දෙන්න ඕනේ මේක මෙහෙම තමයි වරද්ද වරද්ද තමයි කරන්නේ. නමුත් කවදා හරි මේ පාඩම ඉගෙන ගන්නකම් අනාතයි අසරණයි. අපි සම් පාඩම ඉගෙන ගත්තයි කියලා. ඉගෙන ගත්තට පස්සේ දැන් මේ යෝගාවචරයට අරමුණේ ටික වේලාවක් බාධා ඇතුව හෝ නැතුව ඉන්න පුළුවන් වෙනකොට එයාට ප්‍රධාන අරමුණක් වෙලාවක් ලැබෙනවා කාලානුරූපව අරමුණ විපරිණාමයට වෙන හැටි දකින්න. ඉසලා පිම්බීම හැකිලිම දෙකේ වම දක්න මේ දෙකේ නැත්නම් ආස්වාස් ප්‍රස්වාසයේ වෙනස බලපු කෙනාට ආස්වාසෙන් ආස්වාසයට ඇති වෙන වෙනස්කම් බලන්න දැන් ඔන්න පිටිය සකස් වෙනවා. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට ඇති වෙන වෙනස්කම් බලන්න පිටිය සකස් වෙනවා. මේක සරුවචනහන්සේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති රස්සං වාස සන්තෝ රස්සං වාස සාමිති පජානාති වශයෙන් ආස්වාසයේ දිග කෙටි බව වශයෙන් බොහෝම සුළු වචන දෙකකින් විස්තර කළා කියලා. මේක මෙහෙමම විය යුතු නෑ. නමුත් මේක ඉඟියක් තියෙනවා. මේකට කියන්නේ කාලය හා සමග එක අරමුණක ආස්වාසය නම් ආස්වාසය විපරිණාමයි. ප්‍රස්වාසය නම් විපරිණාමයි. මේක හොඳට බලන්න පුළුවන්. නැත්නම් මේකම වාර්තා කරන්න පුළුවන් නම් ඒ යෝගාචර දන්නවා සචේතනිකව, සවිඥානිකව, සසංකාරිකව මූල කර්මස්ථානයේ මේ විදිහට විපරිණාමයේ බලන යෝගාවචරය අනිවාර්යයෙන්ම බාහිරින් කරන සද්දවලත් මේ වාගේ විපරිණාමය සිද්ධ වෙනවා. ඇඟෙන් එන වේදනාවලත් මේ වාගේ විපරිණාමයක් සිද්ධ වෙනවා. හිතෙන් එන හිතවිලි වලත් මේ වාගේ විපරිණාමයක් සිද්ධ වෙනවා. ඒවත් එක හැප්පෙන්න ප්‍රතික්‍රියා කරන්න ගැළපෙන්න කැපෙන්න ගියොත් ඉතින් ඒක අවුල් වෙන්න පටන් ගන්නවා. ඒවට ඔහි එන්න ඇරලා බලාගෙන හිටියොත් ඇසති මිනිහෙක් අන්ධේ කුසේ. ඥානයේ තිබුණට මෝඩයේ කුසේ. සද්ද ඇහුනට බීරේ කුසේ බලාගෙන ඉන්නවනේ මම තැම්පත් වෙනවට කරන්න දෙයක් නැහැ. මේව ඇවිස්සෙන්නේ ඇවිස්සුණොත් තමයි. අන්න එතනදී වීරිය අඩු කරන එක. ඉන්දියාගෙනට පහනේ දැල්ලා අඩු කරනවා වගේ. ඉති කර නැත්නම් නින්දට පාඩයි. අන්න මෙතනදී අඩු කරන එක අපි කියන්නේ විතක්කේ ඉබේ හැලෙන්න පටන් ගන්නවා. හැබැයි විචාර බුද්ධිය තියෙනවා. යාරුණු ආස්වාද ප්‍රසවාසයක වෙනස දකින්න ආස්වාසින් ආස්වාදයෙන් වෙනස දකින්න ආස්වාද ප්‍රසවාස කරන සද්දයක් කරනට වෙන හැටි දන්නවා වේදනාවක් වෙන හැටි දන්නවා මේ ඔක්කොම ධර්මතාව වශයෙන් බලන මිසක් විතක්කේ නතර කරනවා විතක්කේ නැතකට විතරේ තියෙනවා. අන්තිමට ගියාට පස්සේ ඒ විමසුණුනත් නැතුව අර මුනේම නිමක්ට වුණාට පස්සේ අරමුණ මේක අපි කියන්නේ තුනී වෙනවයි කියලා. අරමුණ සුකුම වෙනවයි කියලා. සුකුම වුණාට පස්සේ අරමුණේ නිමිත්ත අනිමිත්ත தත්තරපත් වෙනකොට අරමුණ අරමුණු කරන්න බැරි වෙනකොට විචාර බුද්ධිය දැම්මත් පාඩුයි. විතක්ක විතර නෙමෙයි විමසුන් නුවණත් අයින් කරන්න ඕනේ. මේක හරියට ධානවල පළවෙනි ධානලා දෙවෙනි ධානට යන්න වගේ. ඉතින් මෙතකොට මේ වෙනකොට යෝගාවචරය අර වෙහෙස වෙලා විතක්කේ යොදමින් මෙනෙහි කරමින් විචාර බුද්ධිය යොදමින් තිබුණ එක මෙතෙක් කෙරුවේ මේ අරමුණ දපණ තමා ගණ්ඩායි මේ චල් කර ගණ්ඩායි දැන් අරමුණේ හිත හිටලා අරමුණේ නිමිත්ත කර ගන්න බැරි තරමට ආස්වාස් ප්‍රසවාස තේරුම් ගන්න බැරි තරමට ගියා නම් ඊට පස්සේ මේක හවුස්සන්න යන්න එපා අයියෙන් හුස්ම ගන්න යන්න එපා ආයේ මේ මට හරිද වැරදිද කියලා සැක කරන්න යන්න එපා. නින්දට වට ගන්න එපා. මේක මෙහෙම පවත්තන්න නම් ඒකට කියන්නේ තදුපග විරිය වාහනතා කියලා අපේ ආචාර්යන් වහන්සේ මතක් කරලා තියෙනවා. ඒකට අදාළ වීරිය දෙන්න ඒක බොහොම පුංචි වීරියක්. මේ දුවන වාහනේ ස්ටාර්ට් කරගත්ත වාහනේ දුවනකොට ගන්න තෙල් වගේ ප්‍රමාණයක් තියෙනවා. වැඩි බ්‍රේක් ගන්න යන්නත් එපා, ක්ලච් කරන්න යන්නත් එපා, හැල්ම ගෙනියනවා නම් ඉන්ධන දහනයත් අඩුයි. හැබැයි ගමන බොහොම සුමුදු යනවා. අන්න ඔතන තමයි යෝගාවචර ජීවිතේ සල්ලං වෙන තැන, විපස්සනාට බැස ගන්න තැන ප්‍රධානම සම්දිස්ථානේ කායानुපස්සනා පිළිබඳ එයා පරිචයකටපත් වෙනවා. නිමිත්තක් නැති වුණත් වීර්ය පිළිබඳව නොසලෙන මනසකින් බලාගෙන ඉන්නකොට තේරුම් ගන්නවා කරන වැඩේ මොකද්ද, කෙරෙන වැඩේ මොකද්ද කියන්නේ. කරන තැන ඉඳලා කෙරෙන තැනට හිමීට යන්න ඇරලා නිකන් දරුවෙක් හදන අම්මා කෙනෙක් ඌට ඉස්සෙල්ලා කන්න දීලා බොන්න දීලා මූණ හොදලා පසපැත්ත හොදලා තමයි පුරුදු කරන්නේ ඊට පස්සේ ඌට ඌට කන්න ආරිනවා ඌට කියන මූණ හොදගනින් කියලා ඕන්නම් දත් පුරුසුර දත් බෙහෙත් ටිකක් විතරක් දීලා පුරුදු කරන පස්සේ හොදගන්න යාටම ආරිනවා ඊට පස්සේ දරුවව කරන හැටි බලන ඉන්නා වගේ දිගින් දිගටම දරුවගේ වැඩ වලට ඇඟිලි ගහන්නේ නැතුව මේ සතියට පීඩී ආධාර ඇතුව තනියම නැගිනකට යන්න හදනවා අරමුණ දිගේ ගිය සතිය දඬුවට අටගෙන ගිය සතිය දඬුවට නැතුව යනවා කාගෙරි ආධාරයෙන් බයිසිකල් පදින පුරුදු කරපු එකනා කිසි කෙනෙකුගේ ආධාරයක් නැතුව බයිසිකල් එක පදිනවා ඕනකට වැඩි ඇඟිලි ගන්න ගත්තොත් තමයි සඩ ලැබෙන අත්දැකීම ලැබෙන්නේ. ඒ වගේම වීර්ය මේ වෙලාවේදී පස්සට ගන්න දන්නේ නැත්තම් ඒ විතක්ක ਵਿਚාර දෙක නතර කරලා මනස් භාවනා මනසිකාරයට යන්න හරි නැතුව ඔකට අනිච්චන් දුක්ඛං අනත්තං කියලා මෙනෙහි කරන්න පටන් ගත්තොත් ඕක දසාසුබයි දෙතිස් කුණපයි මෙනෙහි කරන්න පටන් ගත්තයි කියලා කියන්නේ කුණපයක්ම වෙනවා භාවනාව. මෙන්න මෙතෙන්ට යනකොට තමයි මේ වීඩියෝ පිළිබඳව ඉන්දිය ධර්ම බල ධර්ම බවටපත් වෙන්නේ. මෙතෙන්ට ගියාට පස්සේ මේ මෙනෙහි කිරීම නැති නිසා විතක්ක වශයෙන් විචාර වශයෙන් නැති නිසා හිත නින්දට තද බල ආකර්ෂණයක් එනවා. එහෙම නැත්නම් ඇවිස්සෙනවා සැකේ දිගේ. එහෙම නැත්නම් කියනවා හුස්ම ගන්නට ඉල්ල මැරෙයි. අයියෙන් හුස්ම ගන්න කියලා. එහෙම නැත්නම් කියනවා මේ ගුරුවරට වැරදිලා. මම වෙන ගුරුවරෙක් හොයන්න යනවා. වෙන භාවනා මධ්‍යස්ථානට යනවා. වෙන අරමුණක් ගන්නකට ආනපානෙ හරියන්නේ නැහැ කියලා. ඉතින් මෙතනදී වෙන දේ වැරද්දක් නෙවෙයි හොඳ වඩා හොඳ දෙයක් බව තේරුම් ගන්න ලොකු සංචය ආනපාන සති පළවෙනි කොටසේ දෙවෙනි කොටසේදී විශේෂ වාක්‍ය කීපයක් කිව්වා. මේක හරියට වාර්තා කරන්න පුළුවන් නම් දෙන්නම දිනු. මේ নানা ආකාර විකාර දේවල් ඔළුවේ දාගෙන මේක හරියට කියා ගන්නත් බැරි නම් එනකොට හරියට ඒකට අනුග්‍රහ කරන්න බැරි නම් ගුරුවරයා හරිය අසරණ තත්ත්වකටපත් වෙනවා. කියන්නේ ලෙඩා බෙහෙත් ගන්න එනවා ගුණාගුණ කියන්න දන්නේ නැහැ. ලෙඩේ සනීපේනවා දන්නේත් නැහැ. වැඩි වෙනවා දන්නේත් නැහැ. ලෙඩේ සනීපේනකොට රෝග ලක්ෂණ වගේක් මතු කරනවා. සමහර රෝග ලක්ෂණ අඩු වෙනවා. ඒක වේදාටයි කියන්න ඕන. Taman පැය වෙලා වෙන්දට වැඩි ගන්න වගේ බෙහෙත් දෙගුණයක් අරගෙන එහෙම නැත්නම් බෙහෙත් මගදී අතහැරලා කරන්න ගත්තොත් අන්තිමට ඉතුරුනේ බෙහෙත් වල නරක ප්‍රතිඵල විතරමයි. මාත්‍රාව දන්නේ නැති නිසා. ඒ වගේම හරියට වීර්ය මෙතන දැනගන්න ඕනේ. මෙතනදී නිින්ද යෑම එනතන අවනවශ්‍ය විදිහට හිත සැක කරලා අවිශ්වෙන ගතිය එහෙම නැත්නම් කායික වශයෙන් මහය මිනේ මේ භාවනා කරන හිතෙන ගති මේ සේරම බලංගු විකල්ප. අන්න එතනදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා වීරිය ඉන්ද්‍රිය කියලා කියන්නේ හැම දෙයකටම වීරියෙන් වැඩ කරන්න උත්සාහ කරන ඔලමුල ගතියට. නිින්දක් දෙන්නෙම නැහැ. ඒ වගේම මේ හැම භාවනාවක් වර්ධිලා තියෙන වීරියෙන් වෙන්න ඇති කියලා වීරියම වැඩි කරන්න රැතිසේ ඉඳගෙන භාවනා කරනවා ඕනෑමට වැඩි මෙනෙහි කරනවා ආදි වශයෙන් කරන අපි ඉන්ද්‍රියක් වශයෙන් අනිත්‍යක් නැති උනත් එයා මූලිකත්වය අරගෙන යන හැටි කියලා දෙනවා. නමුත් මේ ඉන්ද්‍රිය තියෙන සතිය වීරිය බලයක් බවටපත් වීම සාරිපුත්‍ර සාංශේ පරිසම්බිදමාර්ගයේ විස්තර කරලා තියෙන්නේ කුසීතේන කම්පතිටි විරිය බලං කියලා. ඒ පුද්ගලයා හොඳටම භාවනාදී භාවනා පරියන්කේදී ෂක්මණේදී බුද්ධමාකාර කුසීතකමක් අත්දකිනවා. හැබැයි ඒකේ මුලත් පේනවා මැදත් පේනවා අගත් පේනවා. වෙනද වගේ නෙමෙයි අරමුණ රසය නෑ. මොකද අරමුණ කී කරුණාට පස්සේ දැන් අර වගේ මෙනෙහි කරන්න ඕනේ නැහැ. විචාර බුද්ධියක් නැති නිසා අරමුණ නිකන් පොඩ්ඩක් පිළිණු වේගෙන යන සම්බෝලයක් වගේ. කන්න පුළුවන් හැබැයි බඩනරක් වෙන්න ඉඩ තියෙනවා. ඒගොල්ලෝ හප්පල හප්පල ඉවර කරපු චුයින් ගම් පෙත්තක් වාගේ හකු පාට අරිතනා විතරයි හපුවට මොකක්වත් නැහැ. ඉතින් මේක කල යුත්තක්ද නොකල යුත්තක්ද කියලා කරගෙන ඉන්නකොට ඉඳපු ගාණ්ඩක් ගාලා හිට අරමුණෙ පිට පැනලා නිඳට වැටෙනවා. කුසීතකමට වැටෙනවා. මේකට කියනවා හිත ලීන භාවයටපත් වෙන කියලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ. මෙන්න මේ ලීන හිත වීර්ය සම්බන්ධයෙන් අතිවිශේෂ සම්දිස්ථානයි. එහෙම නොවීම සඳහාම ගල් ගොඩක් වට ඉඳගෙන හරි කුරුසියේ තියලා යන ගහන හරි භාවනා කරාට ඒ මනුස්සර කවදාකවත් මේ කුසීත හිත අඳුර ගන්න හම්බ වෙන්නේ ලීන හිත අඳුර ගන්න හම්බ වෙන්නේ මිද්ද කියන හිත අඳුර ගන්න හම්බ වෙන්නේ ඒ මොකද ඒකට අභි මේ කරප්පන් එන්න පටන් ගන්නවා බීජකාවක් එන්න පටන් ගන්නවා මේක වැරදි කියලා ඒත් හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ කවදාකවත් මේ කුසීත හිත අඳුර නැතුව වීර්ය අඳුර ගන්න බෑ වීර්ය අඳුර ගන්න තෝ කුසීත හිත අඳුර ගන්නත් බෑ මේ දෙන්න කාශික දෙපැත්ත වාගේ. ඒ නිසා මේ කුසීතකම එනකොට ඒක එන්න පසුබිම වෙන කාරණා බැලුවොත් පොතක් ලියන තරම් කරුණු තියෙනවා. අරමුණ තුනී වෙනවා. මෙනෙහි කිරීමේ අවශ්‍යතාවයක් නැති වෙනවා. භාවනා ඉබේ කර දෙන්නා වගේ වැටෙන්න පටන් අර ගන්නවා. Tamange මේ මම කියන හිටපු සීමාව නැතිලා ඔක්කොම නිකන් ලුණු කැටයක් මොහොතේ තියුණා වගේ සීමා මරිය දවල් කඩලා යනවා. කියන්න පුළුවන් ගතිය කියන්න බැරි තත්ත්වයට මාරු වෙනවා. අන්න වගේ තක්කුමුක්කුක තමයි මේ නිින්ද, මේ තීනය, මේ හීන, මේ ලීන හිත, සංගවිගත හිත එන්නේ. මේකට කියන්නේ බටහිර මානසික විද්‍යාවේදී උඩු යා මනසේ ඉඳලා යටි මනසට යටි හිතට හිමීට යන්න හදනවා. යටිද හැම වෙලාවෙම වැඩ කරනවා වගේ මායාවක් හරහා. ඒක පේන්නේ අපිට සීමිකල් වීමක් වශයෙන්, නිින්දක් යෑමක් වශයෙන්, සංගවි ගැනීමක් වශයෙන්. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ සංගවි ගැනීමට අවදි වෙන්න වෙනවා. හදිහට කියනවා නම් මේ හීනෙකට අවදි වෙන්න හදනවා. ඒ නිසා හොඳට අඩු වුණ සීමු එක යනකොට මෙනේ කිරි මඩු එක යනකොට දැනගන්න දැන් මෙයා මල්ලෙන් ගන්නවා. හරියට මායාකාරයා ඇස්බන්ඩ්මක් කරන්න ඉස්සෙල්ලා ඒ බෙරේ හොල්ලන්නවා. මෙන්න මේක කරනකම් බලන ඉඳලා දැන හෝ නොදැන මේ මිද්දේ කියන එක නැත්නම් මෙතනදී සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරන්නේ කුසීතේ කියන වචනේ. කුසීතේ න කම්පතිත මේ කුසීත බව වුණාට නොසැලී ඒක තමන්ගේ දුර්ලභමක්වත් කෙලෙසයක්වත් සත්‍ය බලතුව නොසැලී සිටීමේ හැකියාව බලන්න වෙනවා නම් කුසීතකම හරහා ගියා කියන්න පුළුවන්. කුසීතකම විනිවිද දක්වා කියන්න පුළුවන්. කුසීතකමට අවදි වුණා කියලා කියන්න පුළුවන්. එදාට තේරෙනවා 100%ක්ම සිද්ධියේ කිසිම පාලනය කිරීමේ ශක්තියක් තමට නැති බව. හැබැයි මේක තමයි විය යුත්තේ. මේක තමයි අන්තිම ප්‍රතිපදාව. පාලනය කරන තාක් කෙලස්. චේතනාවක් තියෙන තාක් සංස්කාර වෙනවා. සංස්කාර කියන තාක් කර්ම රස වෙනවා. මෙතනදී ඉබේ සිද්ධ වෙන්නේ ඉබේ සිද්ධ වෙලා කුසිතකම තිබුණත්, වීර්යය තිබුණා සමසිත ඇති කරන්න පුළුවන්. කුසීතෙන කම්පතියද කියලා අන්නොතන තමයි විරිය බලය කියන එක එන්නේ. ඉතින් සාමූහික භාවනාදී හුඟ දෙනෙක් මෙතෙන්දි තනියෙන් භාවනා කරන්න පෙළඹෙනවා. ඒ මොකද ඉරියව්ව වැක්කේනවා කියලා කියනවා. එක්කම එක වැනෙන්න පටන් ගන්නවා. නානා ප්‍රකෘති දේවල් වෙනකොට ඒ ඒ පුද්ගලයාට පෞරුෂත්වයක් නැතිකම නිසා එයා තනි වෙන්න හදනවා. ඒ තනි වෙනවා කියන්නේම කුසීතකමට උදව් කිරීමක්. හැබැයි සාමූහික භාවනාව විතරක්ම නෙමෙයි භාවනාවට තියෙන ගොඩින් දෙන එකම ක්‍රමේ. බුදුසසුනන්සේකර පාවිච්චි කරේ පටිසල්ලාණ කියන එක. පටිසල්ලාණ කියන්නේ හැඟ වෙනවයි කියන එක. මොකද හැඟ වෙන්න එපා කෙලෙස් වලට. ඒකෙලිට ඇදලා දාන්න ඕනේ. මේ හැම කෙනෙක් තුළම වීර්යය තියෙනවා කුසිතකම තියෙනවා. මේ කුසීතකම ආවට ලැජ්ජ වෙන එක සැලෙන එක තමයි කුසීතකම අපිව පාලනය කරන්න ගන්න උපක්‍රමය. මේකට අභීතව මූණ දෙන එකට තමයි කියන්නේ කුසීතේ නකම්පතිටි විරිය බලක්. එතකොට තමයි තේරෙනවා මේ අහවල් දාසේ අහවල් වෙලාවට කුසීතකම එනවා. අහල්ලාට එන්නේ නැහැ. සක්මණේ අහවල් වෙලාවට කුසීත කරනවා. අහල්ලාට එන්නේ නැහැ. වගේම අසවල් මනසෙත් කතා කරපම කුසීත වෙනවා. මෙයත් එක්ක කතා කරපම විරිය වෙනවා. මේ ආහාර ගත්තාම කුසීත වෙනවා. මේ ආහාරයෙන් පස්සේ හෝ මේ ආහාර ගන්නකොට වීර්යය එනවා. මේ දේ මේ ඉරියව්වේදී කුසීතකම වෙනවා. මේ ඉරියව්වේ වීර්යය එනවා දෙකටම සමහිත දැම්මොත් දවසක මේ යෝගාවචරය මේ අෂ්ටලෝක ධර්ම පිළිබඳ වීර්යහරහ මේ දෙකේම ධර්මයක් තියෙන බව මේ ධර්මය අල්ලපගිතර මනසයි කියන එක වැඩක් නැහැ. Tamange තෙන්දි ඉසලා කල්පනා කළ වැඩක් නැහැ. ඇවිල්ලා ගියාට පස්සේ කල්පනා කරනවා ලේ පිට උණු උණුයි. මේ කුසිතකම තියෙද්දී නොසලී ඉඳගෙන ගත්ත දවසේ අන්න වීර්ය ඉන්ද්‍ර වීර්ය බලයක් පාටපත් වෙනවා. ඒතකොට යෝගාචර වීර්යයට හා සමානව කුසීතකමට තන දීලා ඒත් භාවනාව තරින්නේ. හරියට වෙලාවට දක්මන් කරනවා. හරියට වෙලාවට පරියන්කේ කරන දිනචරියාව සතතෙන් පවත්නවා. ලකුණු දාගන්න යන්නේ නැහැ. කුසීතකම හොඳ නැහැ. වීර්යය හොඳයි කියලා. මෙතෙක් වෙනකන් නම් ඒක තිබුණා. නමුත් වීර්ය වීර්ය බලයක් පාඩපත් වෙනකොට ඒ යෝගාවචරය හරි ගියත් වැරදුනත් වෙලාවට භාවනා කරනවා. හරි ගියත් වැරදුනත් වෙලාවට සක්මන කරනවා. හරි ගියත් වැරදුනත් වතපිලිවෙත කරනවා. තෝරන්න යන්නේ නැහැ. ඒ ඔක්කොම සම්ප්‍රදාන කූලව අපකරා පැමිණිච්ච දේවල් අපේ පඬිලකමට පැහිකමට ඕක වෙනස් කරන්න ගිය ගමන් ඕකේ වෙන්නේ කුසීතකම තමයි වැඩි වෙන්නේ. කුසිතනකට බයත් එක්ක වැඩි වෙන්නේ. ඉතින් එදාට ඉවරයි. මෙන්න මේක පැන්නුවාට පස්සේ විරිය බලය පැන්නුවාට පස්සේ විරිය යන්නේ බොජ්ජංග මට්ටමට. විරිය සම්බොජ්ජංග මට්ටමට යනවා. විරිය සම්බොජ්ජංග මට්ටමට යනකොට බුරුම ස්වාමීන් වහන්සේලා සමහරලාට ඒක ත්‍රිපිටකයේම සඳහන් දෙයක් නෙවෙන්න පුළුවන්. ඒචොර කියනවා වීරිය කියන එක සතියේ වෙන් කළ අඳුර ගන්න පුළුවන් වෙන්නේ බොජ්ජංග මට්ටමට ගියට පස්සේ තමයි කියලා. කොටින්ම සතිය මේකයි, ධම්මවිචේ මේකයි, වීර්ය මේකයි, ප්‍රීතිය මේකයි, පස්සද්ධිය මේකයි කියලා එක එක එක එක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් මට්ටමට යෝගාචර ඉස්සල්ලාම වැටකඩලු වෙන් කරගන්නේ මේ කියන විරිය බොජ්ජංග මට්ටමටපත් වෙච්ච වෙලාවේදී. ඒපත් වෙන්නේ ඉස්සල්ලා වීර්ය සහ කුසීතකම අතර සරල සාධාරණ සාමාන්‍ය යුක්තිය අනුව විනිශ්චය කරන ගතියක් එන්න ඕනේ. වීර්යයට වැඩි ඡන්දය දෙන්න හෝ කුසිතකමට අඩු කුලේ කෙනෙක්ට වගේ සලකන්න හෝ කියොත් ඒ යෝගාචරයට මේ වීර්ය බලයක් පාටපත් කිරීමේ අන්තභාග තත්වයකට එනවා. ඒ නිසා මේ දෙකට සම්බර වුණාට පස්සේ මේ ඒ යෝගාචරයට ඒ වීර්ය පිළිබඳව තස්ස තන් ධම්මං පඤ්ඤාය පවිචනතෝ පවිචයතෝ පරිවිමංසං ආපජ්ජතෝ ඒ කරගෙන යන ධර්ම දිහා ආනපානි හරි නැත්නම් ආස්වාසින් ආස්වාසයට හෝ එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාසයෙන් සද්ද වේදනාවට හෝ එහෙම නැත්නම් වීර්ය ඇති වෙලාව නැති වෙලාව හෝ ආදි වශයෙන් මේ දේවල් ප්‍රඥාවට ලං කරලා පරිවි පවිචිනතෝ පවිචනතෝ පවිචයතෝ පවිචිනතෝ පරිවිමංසං ආපජ්ජතෝ මේ විදිහට හොයාගෙන යනකොට ඔන්න යාට බුදුමාකාර ඇතුළතින් හට ගන්නා වූ කුසල ඡන්දය වීර්යයක් පහළ වෙනවා මම මෙතෙක් කල ධර්ම දිහා බැලුවේ කළු ධර්ම සුදු ධර්ම වශයෙන් දැන්නේ දෙවම දෙකම ධර්ම වශයෙන් සලකන්න පටන් ගත්තට පස්සේ කළු ධර්මයේ කරන්න තියෙන බලපෑම අනිසි බලපෑම පිපිඤ්ඤා ගෙඩියක් කපනකොට තිත්ත කැපුවා වගේ යාපාලවල විෂ මැරුවා වගේ අර කළු ධර්මයේ තියෙන නරක ධර්ම කැපෙන්න පටන් ගන්නවා. අනේ එදාට ඒ යෝගාවචරයට මේ ධර්ම කොටාස පිළිබඳව වීරියක් හට ගන්නවා. මෙතකල් තිබුණේ වීරිය නිසා මේ යෝගාවචරයා තමන් තක්ෂීරු කරන එක දැන් එම නෙවෙයි එනේන ධර්මතාවයක් හරහා වීරිය හදාගන්න හැටි තියෙනවා. එතකොට ආරද්ධෝ හෝති වීරියක්. යාට තේරුම් අර ගන්නවා මෙතෙක් කල් ලෝකේ අපි එක ඇහකින් බලලයි විනිශ්චය කිව්වේ දැන් ඇහ දෙකෙන්ම බලලා වීර්ය වගේම කුසිතකම දිහත් ධර්මතාවයක් විතර බලන්න ඉගෙන ගන්න. කොටිම දැනගන්නවා කුසිතකම ආවට හිත වටගෙන හිත සලාගෙන ඊ ගාවට එන වීර්යයට මුස්පේන්තු වුණක් දාන්න එපා. ඊගාට වීර්යයේදී දෙන කුසිතකමටත් මුස්පේන්තු වුණක් දාන්න එපා. ඒකටත් අර සමාන ආකාරයෙන් අමුත් එක් විදිහට සලකනවා නම් ආරාධ්‍යයක් පටන් අර ගන්නවා. වීර්යං ආවීර්යයක් ආරම්භ වෙන්න පටන් ගන්නවා ලෝකෝත්තර පැත්තට යන අෂ්ටලෝක ධර්මයට කම්පා නොවෙන. ඒ වගේම වැටුණට නැවත නැගිට ගන්න පුළුවන්. Tamanටම නැගිට ගන්න පුළුවන් වීර්යයක් එන්න පටන් අර ගන්නවා. ඒකට කියනවා ආරද්ධං හෝති වීර්යං අසල්ලීලං පහසුනෝබාන. නොඇකිලෙන. හැරිලා ආපහු නොබලන අපපටිවාණීතාවය කියලත් මේකට කියනවා. ඒ යෝගාචරය ඊට පස්සේ මේ ගුරුවරයා කවුරු වුණත් කර්මස්ථාන බිම්බේ වුණත් හැකිලිම වුණත් ආස්වාද ප්‍රසවාසය වුණත් සක්මන වුණත් එදින්දා වැඩ වුණත් ගෙන්දගම්පලේ වුණත් අරණ්‍ය වුණත් හැම වෙලාවෙම බලනවා මතුවෙන දේ බලන එකයි මට තියෙන්නේ මතුවෙන දේ තෝරන එක මටයි කියවඩන්නේ. ගණන් පත්‍රයකට උත්තර ලියන්න ගියාට පස්සේ තියෙන ගණන් වලට උත්තර ගණන් හදනවා මිසක් ආ ගණන් පත්‍රයේ නිවැරදි කරන්න අයිතියක් නැහැ අපේක්ෂකයාට. ඒක තමයි සංසාරය අපි යන ගමනේදී වීර්ය මේ මට්ටමට නගකට පස්සේ ඒ යෝගාවචරයට මේක මගේ රට මේක මගේ රට නෙවෙයි මේක මගේ මනාපාරේ මේක මගේ මනාපාරේ නෙවෙයි මේක මගේ මනාප කෘත්‍ය මේක මගේ මනාප කෘත්‍ය නෙවෙයි මේ පුද්ගලයා මට මනාපයි මේ මුලයා මට අමනාපයි මේක වීර්ය මේක කුසීතකම මේ කියන තිබුණ අර පංගු peeru බේදිල්ල නැතුව මේ වීර්ය දිහා බලන් අතර පස්සේ අසල්ලීන භාවය කියලා හතර දිශාවෙන් හමන හුලඟ තියෙද්දි නොනිවි දැවෙන පහන් දැල්ලක් වගේ හුලං නතර වෙච්ච ගමන් කෙලින් වෙනවා. හුලං තියෙනවනම් හුලං දිශාව පෙන්වනවා. ආන්නේ වගේ අසල්ලීන වීර භාවයක් එනවා. විරිය සම්බොජ්ජංගෝ තත්මින් සමයෙන් ආරද්ධෝ හෝති. ආන්නේ එතකොට විරිය සම්බොජ්ජංගේ වැඩෙන පටන් ගන්නවා. නැත්නම් විරිය බලයේ ඉඳලා විරිය බොජ්ජංගේට වැඩෙන්නේ මේ වීර්ය අනිත්‍යවල වලින් වෙන් කරගෙන කුසීතකම වෙන් කරන එකක්වත් සස්පාස් කරලා සලකන්නේ සියල්ලට සමසිතින් බලනවා. මේක මං සහාතික කරලා කියනවා සදාචාරවාදියාට කවදාකවත් යන්න බෑ මෙතනින් එහාට. ඒ වගේම වීරියමයි හොඳ කියන මිනිහා තමා විශ්ෙම කරවන්නත් කොරයක් ගහ ගන්නවා. විලංගු ලව්ව ගන්නවා. මේ වීරිය වගේම කුසීතකම සමාන ධර්මයක් අවබෝධ කළ යුත්තක් මේ දෙකින් අවබෝධයෙන් තොරව ධර්මයේ බොජ්ජංග බවටපත් වෙන බෝධියට උර දෙන්නේ. අනේ බෝධියට උර දෙන්න ගියාට පස්සේ අපි මෙතෙක් කල මේ කුසීතකමට මුස්පේන්තු මුණ දාපු එක. කුසීතකමට අව탁සේරු කරපු එක. ඒ වෙනුවට කුසීතකමන සාදර වෙනකොට කුසීතකම ලැජ්ජාවටපත් වෙනවා. ඉතලා අපි ලැජ්ජාවටපත් වෙනවා කුසීතකම විසින්. දැන් කුසීතකම ලැජ්ජාවටපත් වෙනවා. එනවා නොයනව නෙවෙයි. ආවට මොකද මේ ආවා මේ අපිට කරදර කරා මේ ගියා. ඊට ඉස්සරහ තිබුණ වීර්යය ඊට පස්සේ තියෙන වීර්යය නම් මැද තියෙන කුසීතකමේ බලය අඩු වෙනවා. මේක මේ වෙලාවේදී කොච්චර ඒක ඇති කරනවද කියන මනුස්සයට රැයටවත් නිින්දයක් නැතු යනවා. නිින්දේ ඉඳද්දි නිදාගැනීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ මෙනෙහි කිරීමයි සිද්ධ වෙන්නේ. හැමදාම තියෙන දවස් හතක් යනකම් ඒ තරමටම වීර්ය ආරද්ධෝ හෝති අරමණ ලද වීර්ය ඉරියව්වෙන් ස්වාධීන වෙනවා. පිම්බීම හැකිලිම දානපාණති කියන එකෙන් ස්වාධීන වෙනවා. වම දකුණ වශයෙන් බලනද ඔසෝනවා තබනද ඔසෝන යවනවා තබනවාද හයකට කඩලා මෙනේ කරනද ඔක්කොම නිකන් අතෙන් යනකන් තියෙන මොන්ඩිසෝරි කතා විතරයි. ගුරුකුල වාද සමත භාවනා විදර්ශනා භාවනා පිම්බීම හැකිලිම ආනාපාන මේ සේරම තියෙන්නේ මෙන්න මෙතෙන්ද තමයි ඇත්තටම වීර්ය ඉන්ද්‍රියක් බාටපත් වෙනකොට මේ ඔක්කොම සම්බෝල වෙලා යනවා. ඉතින් ඒසයි තේරුම් බේරුම් තියෙන අර පල්ලෙහා මට්ටමේ ඊට ආර ජල්පස් යෝගාවචරය ඉබේ අnder එකේ වීර්ය නම් එන්නේ වීර්ය වරෙන් නිදිමත ළඟින් නිදිමත වරෙන් මට තියෙන මේක දිහා බලන්න එකයි බලාගත්තේ නැහැ කියලා කනගාටුවකුත් නැහැ. පේන වෙලාවේදී කලදුටු කල වලහියකම් කිව්වා වගේ වෙහි කාලේ බල්ලා සීගන් සීගන් කියලා කොටකොවිතං කරන ගොවියෙක් වගේ අහුවෙච්ච වෙලාවේ වැඩේ කරන්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරයේ චෝදනාව ආරිබායි શબ્ද කෝසින් අයින් වෙනවා. කිසි දෙයක් නැහැ බෑ කියලා චෝදනා කරන්නේ ඇති ඇති වෙලාවේ වැඩේ ගන්න. ඒකම අරමිනියා භාවනා මැදට ඇවිල්ලා බුදියා ගන්නවයි කියලා එයාට ඒක චෝදනාවකුත් නැහැ. නැත්නම් මේ මනුස්සයා නම් බොහොම හොඳයි. එයා නිතරම භාවනා කරන කෙනෙක් කියලා එයාට මල් මල දාන්න යන්නෙත් නැහැ. මේ ඔක්කොම නිත්‍ය සංඥාවේ හිටියොත් අපි මේ ලේබල් අලවනවා. මේ අනිත්‍ය සංඥාවේ නම් තියෙන්නේ ඔය කුසීතයා හෙට වීර්යවන්තයෙක් වෙන්න පුළුවන්. මේ වීර්යවන්තයා හෙට කුසීතෙක් වෙන්න පුළුවන්. මේ නිසා බලන නිසා අනුන්ගේ වැරදි දැකILLක් හෝ තමන් තමන් චෝදනා කර ගැනීමක් හෝ ඒ වගේම කවුරු හරි ළඟ මම චෝදනා කරොත් ඇත්ත ඒකට කවදාකවත් පත් උත්තර බඳින්න යන්නේ නැහැ වෙන්න ඉඩ තියෙනවා. මේකෙන් අර අස්ලෝක ධර්මයේ කම්පන වීමේ වැඩිත් එක්ක විද්‍ය සම්බොජ්ජංගයක් බාටපත් වෙලා විද්‍ය සම්බොජ්ජංගේ ආයෙ පන්නරේ දාන්න කියනවා බුදුහාමුදුරෝ පලිප්පේ දාන්න කියනවා විවිධ සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතම් විරාග නිසිතම් නිරෝධ නිසිතම් පටිනිසක් ගන්න පස්සේ විරිය සම්පොඥාගේ වඩන්න කියන ඉතාමත්ම විවේකීව. මම වීර්යවන්ත වෙනකොට දත්මිටි කාණ කිහිලෙන් දාඩිය දරාගෙන තටමනව නෙවෙයි. එහෙම එකක් තිබුණා. එහෙම කලින් තිබුණා ඔය චතුරංග සමන්නාගත වීර්යය දන්තාය දන්තං ආහච්ච දතෙන් දත මැදගෙන උඩු තලට දිව තිලා තද කරලා අල්ලන වෙලාවක් තිබුණා. ඒක අර වාහනේ තල්ලු කරලා ගන්න වෙලාව ස්ටාර්ට් කරගත්තට පස්සේ ඒක ඕනේ නැහැ. ඊට පස්සේ ඇටමස් ඇටනහර සිවිය හැම පමණක් ඉතුරු වේවේ ඉතුරු වේවා මස් ලේ වියලේවා කියලා තමයි ගියේ. දැන් මෙතෙන් යනකොට ඒ නෑ දැන් ඉතින් දන්නවා කලාව. දැනගත්තට පස්සේ යෝගාවචරය ඒ වීර්ය පවත්තන්නේ අවස්ථාවේ හැටියට. විවේක නිශ්චිතං. කවුරු හවිලා කලබල කරලා අවුල් කරනවා නම් ඒ වෙලාවෙ ඉතින් කරන්න දෙයක් නෑ කරබන ඉන්නවා. ඔය කවුල්කාරය ඔක්කොම කරදර කරන්න කරන්න යනව බොහොම සැර වැඩි. ගියාට පස්සේ විවේක වුණාට පස්සේ බොහෝම විවේකේ Taman හම්බෙච්ච ලාගෙන විවේකේ විවේකනිසිතෝ විදී වදන. විරාගනිසිතං වීරියම මට වේවා කියලා රාගයකුත් නැහැ. කුසීතකම නොවේවා කියලා හෝ කුසීතකම වේවා කියලා රාගයකුත් නැහැ. වීරිය එනකොට සතුට එනවා යනකොට දුක් වෙනවා. කුසීතකම එනකොට දුක් වෙනවා යනකොට සතුට වෙනවා. ওই දෙකටම විරාගය. එහෙම නැත්නම් කියනවා වීර්යය සහ කුසීතකම අතර තියෙන විචිත්‍රකම නැති වෙලා යනවා. ඒක විරංජනේ වෙන්න පටන් ගන්නවා. කුසීතකම නේද කුසීතකම දන්නේ මේ වීර්යය නෝන වීර්යය. විරාගණීත. නිරෝධ නිශ්චිත. වීර්යෙත් බැස යෑම දකින්නවා කුසීතකමෙත් බැස යෑම දකින්නවා. මුලමෙද අග කියන එකේ අග දකින්නවා. කුසීතකම කියන්නේ අනිවාර්යයෙන්ම වීරයට ඉඩ දීලා අයගෙන ධර්මතාවය. වීර්ය කියන්නේ හැමදාම කුසිතකමට ඉඩ දීලා අයින් වෙන ධර්මතාවය මේ දෙන අතිනතගෙන කටයුතු කරන්න. මේ දෙන හට ගන්න පැත්තේ තමයි අපි මෙතෙක් කල සංසාරේ ගියේ. දැන් හට ගන්න පැත්තයි පවතින පැත්තයි දැකලා බැසගෙන යන පැත්ත දාගෙන. වීර්ය නැති වෙන වෙලාව දක්වන නිින්ද යනකොට හොඳට බලන්න කොහොමද ඒ කුසීතකම හිතට වැද්ද ගන්න වෙලාව. දෙපාන්තර අවදි වෙනකොට බලනවා කොහොමද මේ නිින්ද කඩාගෙන හිත ඉසල අවදි වෙලා ඊගාට කය අවදි වෙලා ඊට පස්සේ අපි මේක මේ සමාජයට දාගන්න හැටි. මේ හැමදාම සිද්ධ වෙන දේවල්. කැමරට ඉස්සෙල්ලා කැමරට පස්සේ. නින්දකට ඉස්සෙල්ලා නින්දකට පස්සේ. ලෙඩ වෙන්න ඉස්සෙල්ලා ලෙඩ වුණාට පස්සේ. ගමනක් යන්න ඉස්සෙල්ලා ගමනක් යන්න පස්සේ. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම අර විරි ආරම්භ වස්තු. ඒ යෝගාවචරය පදත්තාන කරගන්නවා. මේ අපි කරන දෙයක් නේ අපි ඒ කරන්නේ ආස්ථාය ප්‍රයෝජන ගන්න එක විතරයි. විදි හිතමත් වෙච්ච වෙලාවදී වැඩ ගන්නවා. නැති වෙලාවේදී අකුසිතකම ගැන බලන්න. ඒ වගේම සංවේග වස්තු දන්නවනම් සංවේග වස්තු කියලා කියන්නේ මේ සංසාරේ උප්පත්ති දුකත් එක්කම අතරක් නැර ජරා දුකටපත් වෙනවා. අපි ඒකට මුල් කාලේ ජරා දුක කියන්නේ වැඩෙනවා කියලා කියන්නේ. ජීර්ණ භාවයටපත් වෙනවා කියන්නේ ඇඟ වැඩෙනවා කියලා. ඒකත් ජීර්ණ වීමක් තමයි. ඊට පස්සේ ඕක ජරාවටපත් වෙනවා. ජරා ව්‍යාධියට ඉඳිනවා. ව්‍යාධිය නම් පොඩි කාලේ ඉඳලා වෙනකොට අවසානයේ මරණයටපත් වෙනවා. මැරලා ගිහලා ඊගාවාත්ම ඉපදෙන්න ගියත් මොන අම්මගේ බඩේ උපදීද කියන්න බෑ. ජපන් අම්මා කෙනෙක් උපදීද, බැල්ලියක බඩේ උපදීද, යක්ෂයෙක්ගේ බඩේ උපදීද කියලා දන්නේ. ඊට පස්සේ ඒ මල දාහනේ පතාගෙන මැරෙන්න හදනවා ජාතිය සහ ආගම ගැන කතා කරනවා. සංස්කෘතිය ගැන කතා කරලා යකෙක් වුණාට පස්සේ යක්ෂාගම ගැන අල්ලන්න පටන් ගන්නවා. කරපොත් එක්ක උනොත් කරපොත්තන්ගේ අයිතිවාසිකම් ගැන සටන් කරනවා. දැන් කරපොත්ත විනාශ කරන්න කතා කරනවා. එහෙම විකාරයක් මේකේ තියෙන්නේ. ඒ වගේම කොයි ජීවිතේ ගත කරත් ආහාර ටික හොයන්න පහඳින්න වෙනවා. ආහාර ටිකට කොහමඩත් බැගෑ වෙනවා. අරක මිනිස්සෙක් කියනවා කරපොත්තු දෙන්නේ ගෙවල් දෙයක් මැද තියෙන කුණු බාල්දියක කකා ඉන්නවා. කුණු කූඩේක. කකා ඉන්නට ඒ කරපොත්තෙක් කිව්වලු මචං උඹ දන්නේ අපේ ගෙදර අලුතෙන් පැන්ට්‍රියක් ගහනවා. ආයෙ මොකුත් නැහැ. පුතුම පිරිසුදුකමක් තියෙන ඔක්කොම ලොක් කරලා තියෙන්නේ හැම වෙලාවෙම විෂ බීජ නසනේව දාලා තියෙනවා. අනික කරපොත්ත කිව්වලු මචං මේ කන බොන තැන් වල ජරා කතා කතා කරන්න එපා කිව්වා. ඌට මහ විශාල විනාශයක් ඒ පිරිසුදුකම කතා කරන්නේ. අපි කවදාද කරපොත් එක්කච්ච දාසවල පැන්ට්‍රි ගන්නවට විරුද්ධව දඩම් කරා. නමුත් දැන් කරන්නේ මොකද්ද? කරපොත්තට විරුද්ධව හටන් කරනවා. ඉතින් ඒ වෙලාවේ දාඩිය පුම්බගෙන ආය පුම්බගෙන මැරෙන්න දානවා. ඉතින් මෙහෙව් සංසාරේක අපි ඉන්නේ. ඒ නිසා සංවේග වස්තු දන්න කෙනා අඩු ගානේ අරමුණක් සියුම් කරගන්න ධර්මයට භාවනාවක් හම්බ වෙන්නේ කොච්චර කල්ප ගානකට සැරයක්ද? ඉතින් මනුස්සකමක් හම්බෙලා විවේකයක් ලැබිලා පැත්තකට වෙලා කර්මතහනක් ලැබිලා ඉතින් ඒකත් නීරස වෙනකොට ඒකෙත් කුසීත වෙනකොට බුදුහාර කියන උලක ඇනලා ඉන්න තොට මොළ මර නිදිද යකෝ කියේ. සල්ල විත්තහන රූපතං. උලේ උල තියලා ඉන්නේ යකාට මොන නිින්දක්ද? එතකොට එන කුසිතකම කෙලෙස් කුසිතකමක් නෙවෙයි එනවා නම් එන්නේ හිතලීන භාවයක්. මේක දිහා බලහිනකොට මේ මනසට එක්කු මේ වෙනදා අපේ ජීවිතේ අපි බුබ්බඩ වෙන්න කුසිත වෙන්න කරන නිදාස කරන සේරම විරි ආරම්භ වස්තු වෙනවා. ඒකට සංවේග වස්තු ඇති කර ගන්නවා අපිට මේ කුමන නැටුම් කෙලි කවට සීන හදා ලිපගිනි මොලවන තෙක්දිය සැලේ වගේ කොච්චර ඩිංගිත්තක්ද වෙලාව හම්බ වෙන්නේ ඒ හම්බ වෙච්ච ලාවෙත් කුසීත වෙනවනම් කෙලෙස් කුසීත භාවයේ ලැජ්ජාවටපත් වෙනවා එතකොට ඒකම විරි ආරම්භ වස්තුවම කුසීත වස්තුවම යෝගාවචර පදට්ඨානේ වෙනවා වීර්ය ඇති කර ගැනීම සඳහා. වීර්යයේ සාමාන්‍යයෙන් අත්කතාවේ හැටියට අටුව ආයුගයේ වෙනකොට දාලා තියෙන ලක්ෂණ රසපච්චපඨාන ගැන කතා කරන කියන්නේ උස්සහන ලක්ෂණ උස්සහන ලක්ෂණ වීර්යං කියලා. ඔසවා තබන ගතිය. මොකද මේක නිතරම වැක්කිරලා පාත් වෙන්න හදන ගතියක් තියෙනවා. උදාහරණයකට දෙන්නේ කටුමැටි කාපු ගයක් ටික කාලයක් යනකොට එහෙම පැත්තකට පාත් වෙනවා. ඉතින් එතකොට කරන්නට පාත් වෙන පැත්තෙන් උණ ගහක් ගහනවා. ජැක් එකක් ආයේ නොවැටෙන්න නැත්නම් ගියත කඩනකොට මැරෙන්නේ ඉඳලා. අන්නේ උණ ගහ තීන තාකල් ගේ පැත්තට ගියා නමුත් නොවැටි තියෙන වගේ ඒ තමයි උත්සාහන ලක්ෂණය. නැත්නම් කඳු යායක හෙලක හැදිච්ච කෙහෙල් ගහක හැදිච්ච කෙහෙල් කණක් එනකොට කෙහෙල් කන බර වෙනවා. බර වෙලා වැටුනොත් වැනෙන්නේ කෙහෙල් කනමයි. එතකොට අපරාධ වෙන්න නිසා ඒකට දෙබලක් දෙනවා. ඒ දෙබල වගේ තමයි වීරිය අපිට යම් වෙලාවක දත එකක් වම් බඩ එකක් වමක් මොනවත් නැති සද්දයක් වේදනාවක් හිතවිල්ලක් නැතුව තිබ්බනම් අපේ හිතත් අර කෙහෙල් කනක් වගේ තමයි වැක්කෙනවා. භාවනා මධ්‍යස්ථාන සියල්ල බලාපොරොත්තු වෙනවා හැබැයි. කිසි කෙනෙක් කහින්න බෑ. කිසි කෙනෙක් සද්ද කරන්න බෑ. කයි කිසි වේදනාවක් වෙන්න බෑ. ඒකට සිද්ධාලේප ගන්න ඕනේ. පැන්ඩෝල් ගන්න ඕනේ. හිතට වේදනාව සිටිවිලි එන්නත් බෑ. අරමුණත් බොහෝම සුමුදුව තියෙන්න ඕනේ. මේ ඔක්කොම නිදා මේ නින්දට හොඳ කරුණු. නිසා භාවන මධ්‍යස්ථානයේ ගුණාත්ම වැඩි වෙන්න වැඩි වෙන්න නින්දට බලයි. ඉතින් ඇත්තටම මේ කහින කට්ටියට කීයක් හරි කියවන්න ඕන. එනිසා මේ මధుරෙත් දෙන්නෙක් ඇවිල්ලා දඟලනකොට අඩු ගන්න මේ මනසාර මේ කුසීත වස්තු ටිකවත් අයින් කරලා අඩු ගන්න සංවේග වස්තුවත් පහල කරලා දෙන්න මේ කරදර ටිකක් තියෙනවා. හැබැයි හොඳක් වෙලා තියෙන හැම භාවනා මධ්‍යස්ථානෙම පිස්සු ඉන්නවා. ඒගොල්ලෝ ඉතින් ආවට ගියාට කහින. ආවට ගියට එලා බසපත ගාලා හෙල්ලුම් ශබ්ද කරනවා. මොනවා කිව්වත් විවස්ථාවම පීරියට පීන ගාන කරා වගේ ඌ වැටිලා ඉන්නෙම භාවනා මධ්‍යස්ථානවලමයි පිස්සන් කොටවත් නැත්තම් එකක් තෝරාගෙන ඔහෙ ඉන්නවා. ඉතින් ඉන්දියාතර කරදර ඒ මිනිසුන්ට ගෙවන්න ඕනේ නැහැ. ඉබේ මේ ජීවිතය හම්බ වෙනවා. මම ඇවිතලා තියෙනවා ලෝකේ තියෙන ඔක්කොම භාවනා මධ්‍යස්ථානවල පුළුවන් තරම් ඔක්කොමලා කියන එක වැරදි. හැම තැනකම එකයි. හැම තැනකම පිස්සෙප් පිටටෙක් ඉන්නවා. හැම තැනකම මොකක් හරි වගේ කරදරයක් තියෙනවා. කොතනක හරි එහෙම දෙයක් තිබුණා නම් එහෙම කරදර නැත්තනක් එනම් බුදුහාමුදුරන් නිවන ඕන වෙන්නේ නැහැ. ඕන වෙන්නේ මේ ජීවිතය කියන එක දුකක් නිසා තමයි. ඒක තේරුම් අරගෙන ලද අවස්ථාව උපරිම ප්‍රයෝජන ගන්න කටයුතු කරන එක මේ කරන කෙනා බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ චෝදනා කිරිල්ලක් නැහැ. යෝජනා ගෙනිල්ලකුත් නැහැ. අහුවෙච්ච වෙලාවේ තමන්ගේ වැඩ කරගත්තාම මේ විවේක නිස්සං විරාග නිස්සං නිරෝධ නිස්සං කියන එක තේරුම් ගන්න. පටිනිසක් ගන්න පස්සේ අතහැර දැමීමේ කැමැත්තෙන් තමයි යන්නේ. මොකද්ද අතහැර දාන්නේ? වීරිය. වීරියත් අතාරින්න වෙනවා. අන්න එතකොට තමයි වීර්ය පිළිබඳ පුළුල් දැක්ම ඇති වෙන්නේ. ඒක තමයි සම්මා වායාම කියලා කියන්නේ. ඇතිකොට මෙහෙමයි නැතිකොට මෙහෙමයි ඇතිකොට මේ මේ කුස මේ උද්දීපන ධර්ම ඇති කරනවා නැතිකොට මේ මේ කුසී ධර්ම ඇති කරනවා කියලා අවශ්‍ය වෙලාවට උත්සාහ ලක්කනේ තියෙන උසව තබනවා. අසංසීතන රස අසංසීතන පච්චපට්ඨාන මේ කුසීත වෙලා වැටුණත් කවුරු ඇවිල්ලා බැන්නත් ඒ පුද්ගලයා කවදාත් පසුබාන්නේ නැහැ ඊගාට හම්බෙන අවස්ථාවේ ප්‍රයෝජනේ අරගෙන එදා වෙච්ච වැරද්දට පිළියම් කරනවා. බලු බල කටින හිතන අරමංශ පෙරදිලා ගියයි කියලා. කද්දාක සටනත් අරින්නේ. ඒ භූමියේම හෝ වෙන ගුරුරෙක් කරතේ හෝ අදිගින් දිගටම අසංසීතනය කරනවා අපටිවාණී. පිටිපස්සේ බලන්නේ නැතුව පටිවාණීතාවයක් නැතුව කවුරු කවුරුත් හිතනවා මේක කුසීත වෙලා බය වෙලා පැත්තකටලා නින්දට වැටෙනවා කියලා. නමුත් එහෙම දෙයක් නෙවෙයි වෙන්නේ අවස්ථාව අරගෙන යා වැඩ ගන්න. එතකොට සංවේග වස්තු එහෙම නැත්නම් ඔය කුසීත වස්තු එnde ende ende ටික ටික ටික ටික ප්‍රයෝජන ගනිමින් ඒකම පදනක් කරගෙන ඒක පොහොරක් කරගෙන භාවනා කරන්න පටන් අර ගන්නවා ඒ නිසා සම්මා වායාම වලට යනකොට යෝගාවචරය ඇතුළේ ඉතර තටමන දඟලන තෙර පොරකන ගති නැහැ. අවස්ථාව හැටියට වෙලාව අරගෙන කරගෙන යන නිසා කවදා හෝ මේ වීර්ය සම්මා වායාමය ඊට කලින් තියෙන සම්මා සති සම්මා සමාධිටි සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වගේ දේවලුත් එක්ක සතියත් ඇති කරගෙන වැඩි ප්‍රයත්නකින් තොරව එක චිත්තක්ෂණයේ මේ සියලු ධර්ම පහළ වෙනකොට තමයි මාර්ගය ලෞකික මට්ටමේ ඉඳලා ලෝකෝත්තර මට්ටමට යන්නේ. ලෞකික මට්ටමේ එක එකක් වෙන වෙනව හදාගන්න. එක එකක් වෙන වෙනම සතිය වඩනවා සමාධිය වඩනවා වීර්යය වඩනවා <clears throat> ඔක්කොම කරලා මේ ඔක්කොම ඉබේ කෙරෙන එහෙම නැත්නම් ප්‍රයෝගයකින් තොරව කරන මට්ටමේදී හිතේ ඉබේම මත වෙනකොට තමයි සියල්ලම එක හිතේ පහළ වෙන අවස්ථාවේ තමයි මාර්ගඥානය පහළ වෙන්නේ එකල එකලස් වෙනවා ඒක ප්‍රමාවට කියන්නේ ඔය පන්දුල මල්ලිකාවත් එක්ක ඒ පන්දුල සෙනවියා පලා යන වෙලාවේදී රජුරු ඒවල කියනවා අස්සාරෝකය 500ක් මේව අල්ලගෙන ඉන්නේ. එතකොට මෙයා යන්නේ අස්ව කරත්තේ හැබැයි මේ බන්දුලස නෙවෙයි තාමත්ම දක්ෂ රතාචාර්ය වගේ. කරත්තේ පත් වෙනවා තනි අස්සට වැඩිය වේගයෙන්. ඒකල මල්ලිකාවට කියනවා මල්ලගේ දුන්නක් තියෙනවා ඒ දුන්නේ මට විද්දැකි හැබැයි 50 පිටිපස්සෙන් එලවගෙන ඉන්න 500 මේ එක එල්ලට එනකන් උඹ වෙලාව බලපන් කියලා. මම ඔබ පිටිපස්ස බලන හැරෙන් මම ඉස්සරහා බලන එළවනවා. එළවන එළවන එන ගම මල්ලිකාව බලන ඉන්නවා 500ම අශ්වය එක පෙළට එනකොට මෙයා පිටිපස්ස හැරලා දුන්නෙන් තිබ්බම 500ම විදගෙන යන්න තියෙනවා. අනිත් වගේ තමයි මාර්ග ඥානයේදී අර 500 සාමාන්‍ය එක පෙළට එන්නේ නැහැ. එක පෙළට එන වෙලාවේ රතේ පැදිල්ල පැත්තක තියලා දුන්න අරගෙන එල්ල කරලා 500ට විජිනවා කියලා කිව්වහම ඒක දැන් කාලේ මැජික් එකක් වගේ. ඔන්න අරේ පොත්වල සඳහන් වෙලා තියෙන නිසා මොකක් හරි මේකේ පදනමකුත් ඇති. අන්නේ වගේ තමයි මාර්ග ඥානෙදි සිද්ධ වෙන්නේ. එහෙම මේ දුවදුව යන රත් අසාරෝකය එක එල්ලට එනවා. ඉතරයින් යන මිනිස්සයා රතේ පැදවිල්ල ඒ වෙලාවේදී රතේ එළවෙන තුච්චම ආසියු බාල කරනවා. බාල කරනකොට අසාරෝකයන්ට ලං වෙනවා. ඒක මෙයාට ලාභයි. දැන් මොකද ඊතලයට ළඟයි. මොකද අසාරෝකේ හිතන්නේ රතේ අවුල් පාස වෙලයි කියලා මල්ලිකාව හරියට පෙන්ලා දීලා පැත්තකට ඉච්චාම තිබ්බා වගේ ඒ මාර්ගය මාර්ග අවස්ථාවේදී අසාරෝක තැන්තන් වල ඵල අවස්ථාවේදී එල්ල වෙනවා එල්ල වෙනකොටම හරහා යනවා වගේ ඒ නිසා මේ වීරිය පිළිබඳව පටන් ගන්නකොට දැඩි ආයාස කර ගොඩාක් ශක්තිය ඉල්ලන තැනක් වුණාට අවසානයේ වීර්යය යන්නේ ඇඟට නොදැයි ඕනේ මැෂින් එකක් වැඩ කරන මිනිස්සෙක් බලන්න දන්නේ නැති කාලේ ඒ මනුස්සයා පුදුමාකාර බයෙන් තමයි අත ගන්න. මොකද අන්තිමට මැෂින් එක හොඳට පදම් වුණාට පස්සේ මිනිහා ළඟට යනට ඉබේ මැෂින් එක වැඩ කරනවා. එයාට ඒකතර මහා ලොකු ඇඟෙන් ඇඟට මහන්සි වෙන්න දෙයක් නැහැ. එයා දන්නවා කළ යුතු දේ. ඒ නිසා ඒ නිසා මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදන. හැබැයි හැම කාපිය හැම කෙනෙක්ම ආරම්භයේදී මෝඩ වඩුවේ තමයි. මොකද එක පරියන්කයකදී මේ විදිහට දක්ෂ වුණාට ඊගව පරියන්කට මේ පරියන්කේ ආනිසංස ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන්. ඒ අනිද්දාශ පටන් ගන්නට ආයෙත් ආධුනික යෝගේ පටන් ගන්නවා. පටන් ගන්න හරියට වෙලා වෙනකොට ෆස්ට් ගියර් එකට දානවා. ඊගාන සෙකන්ඩ් ගියර් එකට දානවා වගේ හරියට කායනුපස්සනා කොටසදී මූල කර්මස්ථානයේ කී කරු කරගත්තට පස්සේ විතක්ක ਵਿਚාර දෙක සංසිඳවලා අරමුණට හිමීට යnderලා අරමුණ පදන් වුණාට පස්සේ ඒන විදර්ශනා උපක්ලේශ වගේ ධර්ම මගාරවාගෙන යනකොට ප්‍රයෝග ඥාන විතරයි වණ කරන්නේ. ඒකට කියනවා වීර්යයට ඥානෙ මුසු කරනවා. ඥාන සංප්‍රයුක්ත වීර්යයක් වඩපත් වෙනවා. ඉස්සලා තියෙන ඔලොමල වීර්යයක්. ඉතින් මේ කතාව දන්නවනම් හරි අමාරු වීර්ය පිළිබඳව ඔය කිව්වට ලක්ෂණ රසපච්චපට්ඨාන පදට්ටාන එකක් කියන්නේ. ආරම්භක ධාතුවට එක ලක්ෂණ රසපච්චපට්ඨානයක් කතා කරනකොට නිකම ධාතුවට තව එකක් කතා කරන්නේ. ඊකට පරක්කම ධාතුව නැත්තම් පරිපූර්ණ වීර්යයට යනකොට වෙන එකක් කියන්නේ. ඉතින් ආධුනිකයන් පහසු සඳහා අටුවාචාරින් වහන්සේලා ඔය ගොරෝසු වීදියේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තන කිරුවට භාවනා කරන එක නදන්න හොඳට ඕම මේක පටන් ගන්න පුණ්‍යක් විතරයි වැඩි වෙනකොට ඔය අයින් වෙනවා කියලා. ඒ නිසා වීරියට වෙනස් වෙන්න ඉඩ ආරින්න. වීරියට පරිණාමයට යන්න ඉඩ ආරින්න වීරිය පරිණාම වලට Taman සැලෙන්න එපා. මෙන්න මේ විදිහට වීරිය වෙනසක් වුණාත් ඒක දිගට ගමන් කරන භාවනා මාර්ගය යෝග ජීවිතේ හානි නොකර ගැනීමට සක්කච්ඡකාරී සාතච්ඡකාරී සප්පායකාරී කියලා කාරණා තුනක් ගුරුතුමා මතක් කරලා දෙනවා වීර්ය තිබුණත් නැත්නම් සද්ධාවෙන් කරන්න. සාතච්ඡකාරී හරියට ඒ වෙලාවට වාඩි වෙන්නේ. ඒ වෙලාවට සක්මන් කරන මේ කැස්සක් ආවා කිඹිස්සක් ආවා ගමනක් තිබුණා වැඩක් තිබුණායි කියලා ඉතින් නොකර ඉන්නවනම් ඉතින් ඒ වීර්ය මේ හොදෝද මඩේ දෙමිලක් වෙනවා. ඒ කියන්නේ වීර්ය මේ භාවනා කරන තියලා කිසිම වැඩක් කාලසටහන වෙනස් කරන්න කියන එක නෙමෙයි. හැකි හැම වෙලාවෙම කාලසටහන පවත්වා සතතාභ්‍යාසය. සක්කච්ඡකාරී කියලා කියන්නේ වීර්ය තිබුණත් නැතත් ආදර ගෞරව නැමී සිටගෙන ධර්මයේ කටයුතු කරන්න. වීර්ය පොඩ්ඩක් අඩු වෙනකොට ගුරුවරයා මාරු කරනවා, අරමුණු වෙනස් කරනවා, ගාන වෙනස් කරන්න ගියාම වෙන්නේ නැහැ. ආන්න මේ විදිහට කරනකොට ඒ යෝගාවචර දැන ගන්නවා වීර්ය නැති වෙලාවේදී ආරම්භයේදී විතක්ක ਵਿਚාර දෙක වීර්යයට බොහොම කිට්ටුවන්තයි. වෙලා වෙනකොට අයින් කරන්න. ඒ විතක්ක ਵਿਚාර පවත්තන්න වීර්ය යෝගාචරය ඉතාමත්ම සක්මන කින්තුවන්තයි. ආසන්න කාරණාවක්. එනිසා සක්මන තනින් නරකයි. මේ ඔක්කොම තීති සර්වචනාංශේ මේ ආලෝක සංඥාව කියන එකක් හඳුන්වලා දීලා තියෙනවා. ආලෝක සංඥා භික්කවේ නියාන නියාන ආලෝක සංඥාව නිවනට මාර්ගයයි. මේ පෘථජ්ජනේ ආලෝක සංඥාව දන්නේ නැති නිසා නිවන් මඟ අවුර ගන්න. ආලෝක සංඥාව නැති වෙනකොට හිත තීන මිද්දට වැටෙනවා. එනිසා භාවනාවෙන් ලැබෙන ආලෝක සංඥාව හෝ එහෙම නැත්නම් කියනවා ඉර නගින වෙලාවට ඇස් දෙක වහගෙන ඉර දිහා බෙල්ල කරකවකින් මේ බලන්න කියලා එක ඇහි කෙලවර ගෙනලා අනික ඇහි කෙලවර දක්වා වහපු ඇහි බැම තුලින් සූර්යාලෝකය දකිනකොට ආලෝක සංඥාව ගන්න පුළුවන්. ඉතින් නිදිමත වෙලාදී මේ ආලෝක සංඥාව මෙනෙහි කරනකොට නිදිමත අයින් වෙලා ආලෝක සංඥාවෙන් අර කුසිතකම අඩු කරගන්න පුළුවන්. ඒක නිසා ආලෝක සංඥාව නීයානයක් නිවනට යානයක් කුසීතේ තීන මිද්දේ නීයාන වරණයක් මේ බව නොදන්න නිසා බොහෝ දෙනා නීයානවරණයට යට වෙනවා. නමුත් නීයානවරණයට යට දෙන්නේ නැතුව නීයානය මතු කරගන්න සත්පුරුෂයා නිවනට යනවා. ඇති ඒක සම්පූර්ණ අභ්‍යන්තර කාරණාවක්. ඒ නිසා මේ කරුණු ටික හොඳට දැනගෙන අවස්ථානුකූලව මේක පාවිච්චි කරන්න දන්නවනම් අපිට මේ ලැබිලා තියෙන ප්‍රස්තාවේ දෙන්නෙකුට වෙනසක් නැහැ. සමාකාරව තියෙන මේ මේ වීරිය කියන චෛතසිකයේ වෙනස් වීම විපරිණාමය දන්නේ නැති නිසා අපි හරියට දේවල් ඉල්ලනවා. ඒත් කමක් නැදෙන්න වටිනවා. නමුත් තමන් වග බලා ගන්න ඕනේ එන්නේ එන්නේ එන්නේ. ඒ විෂම විවිධ තත්ත්වයන් අතරේ තියෙද්දි වීර්ය සමහිතින් පවත්වාගෙන යන්න. ඉතින් ඒ සඳහා ඇත්තටම හරි අවශ්‍යයි බණහන එක. හරි අවශ්‍යයි මේ කාරණා තමන්ට අදාළ දේ ධර්ම සාකච්ඡා කරලා කමඨාන් සූත්‍ර කරගත්තොත් කවදාකවත් තමන් අභව්‍ය කෙනෙක් නෙමෙන බව වැටහි. මේ වෙලාවේ නම් බෑ. ඒක වෙනම කතාවක්. නමුත් ඊගාව අවස්ථාවක් ලැබෙන අවස්ථාව ලැබෙනකොට මුස්පීන්තු මුණ දාන්න එපා. කරගෙන යන්න ඒකට කාටවත් දොස් කියන්නත් එපා. මේ වෙනකොට নানা ආකාර ඒ බාහිර දේවල් ඔළුවේ දාගෙන එන විවේකේ නැති කරගන්න ගියොත් දෙවෙනෙක් සම්බන්ධ තමන්මයි තියෙන්නේ නිසා හැකි විදියට මේ ධර්ම කොටසත් එකසුකල ඇත්තටම ඉතින් තමන් භාවනා කරලා ලැබිච්ච අත්දැකීම් ප්‍රමාණිකුත් ඇතිනේ. අන්නේ අත්දැකීමයි මේ මූල ධර්ම එකතු කරගෙන මේ කරගෙන යන වැඩි අනවරතව දිකට කරගෙන යන්න ශක්තිය ධෛර්යය බලයේ වීර්ය ලැබීවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැවත කරනවා. සියලු දෙනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා